කවුරුත් සාධාරණ මේ සම්දිනාටම වාගේ ප්‍රයෝජනයක් ගත හැකි යන කරන ආකාරයේ සරල දේශනාවක් ඉදිරිපත් කිරීමටයි අප අද බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම මෙතන සිටින අවුරුද්දක් දෙකක් පමණ මේ මේ ස්ථානෙට පැමිණ භාවනා කරන්න පුරුදු වුණ වෙන අයත් එතත් මේ දක්වාම මොනම හේතුවක් නිසා හෝ නිර්වාණ ධාතුව අවබෝධ කර ගන්නට බැරි වුණා නම් ඒ අය සඳහා ඒ වගේම නැම භවනා කිරියා කරලා නිවන් හැදීමට බලාපොරොත්තු වෙන යම් කෙනෙක් සිටිනවා නම් ඒ සඳහා මේ ධර්ම දේශනාව අපි ඉදිරිපත් කරන්නේ අපට නිවන් අවබෝධ කරගන්නට නම් අප තුළ දිනු කරගත යුතු ධර්ම තියෙනවා ඒවට කියන්නේ විමුක්ත පරිපාචනීය ධර්මය කියලා. විමුක්තිය නිදහස් භාවයේ ලැබීම සඳහා සමාගයේ සිත තුළ දියුණු කරගත යුතු ධර්ම කියන එකයි විමුක්ත පරිපාලනයේ ධර්ම කියන එකෙන් අදහස් කරන ලබන්නේ. විශේෂයෙන්ම නිවන් ගැන නිර්වාණ ධාතුව අවබෝධ කිරීම ගැන අපි කතා කරනවා නම් එහිදී ඒ විමුක්ත පරිපාලනයේ ධර්ම වශයෙන් සලකන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයි. ඒකෙනුත් ඉතාමත්ම ප්‍රධාන වන්නේ සම්මා සතිය, සම්මා සමාධිය සහ සම්මා දිට්ඨිය කියන අංග තුන. මේ අංග තුනේ අඩුපාඩු තියෙනකොට කාටවත් නිවන් යන්නට බෑ. සංඝ තුල නිසි පරිදි දියුණු වෙන්නට ඕන. ඒ ගැන නෙමෙයි අද අප කතා මේ දේශනාවෙන් ඉදිරිපත් කරන්නට මා බලාපොරොත්තු වන්නේ ඒ අංග යම් තරම්වත් දුරට දියුණු කරගෙන සිටියත් කෙනෙකුට තවමත් නිවන් අවබෝධ කරගන්නට නොහැකි වෙන්නට පුළුවන් සිතේ තියෙන ස්වභාවයන්ගේ නිසි පරිදි සිතේ තියෙන ස්වභාවයන් නිසි පරිදි හදාගෙන නැත්නම් ඒක නිසා නිවන් අවබෝධ කරගන්නට සිත තුළ තිබිය යුතු ස්වභාව ධම් ස්වභාවයන් අටක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන ඒකයි තමයි අපි අද කතා කරන්නේ. එතකොට බුදුජානන් වහන්සේ දක්වනවා අපිච්චාසායම් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස මහණෙනි මේ නිර්වාණ ධාතුව කෙනෙකුට අවබෝධ කර ගන්නට පුළුවන්කම ලැබෙන්නේ අල්පේච්ඡ වූත් පමණයි. නායන් ධම්මෝ මහේච්ඡස මහේශාක්‍ය විලාසයෙන් ඉන්න අයට මහාන්තත්කම ඔළුවේ තියාගෙන ඉන්න අයට මේ ධර්මය අවබෝධ කරන්නට බෑ. මේවා අපි එක එකක් පස්සේ විස්තර කරන්න මේ බුදුහාමුදුරුවෝ කියපු කරුණාවට පළමුවෙන් ප්‍රකාශ කරනවා. සම්පත්තස්සයන් වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ අසන්තුත්තස්ස මේ නිර්මූලන ධාතුව අවබෝධ කරන්නට බෑ සිතේ සතුටක් නැති කෙනෙකුට. ඒ ධම්මේ අවබෝධ කරගත්තේ හැක්වන්නේ සතුට තියෙන කෙනෙකුට පමණයි. එවන කාරණාව පවිමිත්තස්සායම් ධම්මිකේ ධම්මෝ නායම් ධම්මෝ සංගණිකාරාමස්ස මේ ධර්මයේ නිර්වාණ ධාතු අවබෝධ කළ හැකි වන්නේ විවේකයෙන් යුතු කෙනෙකුට පමණයි සෙනඟ සමග නෑදෑහිත මිත්‍යන් සමග නිරන්තරයෙන් ඒක රාශියලා කතා බහ කර කර කාලය මිලඟු කරන අයට නෙවෙයි මේ කරුණ තුනට අමතරව කියන කරුණ ඉතාමත්ම වැදගත් ආරණ්‍ය විරියසායම් වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ මේ ධර්මයේ කියන එකෙන් අදහස් කරන්නේ නිර්වාණ ධාතුව අත්දැකීමයි සාක්ෂාත් වීමයි. මේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට පුළුවන් වන්නේ අරම්භන ලද වීර්යයක් ඇති කෙනෙකුට විනා නායම් ධම්මෝ කුසීතස්ස කුසීත අලස දීර්ඝ මද පුජ්‍යලයකට නෙවෙයි. ඊළඟට කියනවා සම්මාහිතස්සායම් වික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ උපට්ඨිත සතිස්සායම් වික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ මුත්තස්සතිස්ස එළඹ සිටි සිහිය ඇති කෙනෙකුට පමණයි නිර්වාණය සාක්ෂාත් කළ හැකි වන්නේ මුත්තස්සතිස්ස සිහිය නැතිය සම්මා සතිය දියුණු කරපු නැති කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට බෑ ඊළඟ කාරණාව සමාහිතස්සායම් වූ වික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ සමාහිතස්ස මේ නිර්වාණ ධාතුව අධ්‍යක්ෂය හැකි වන්නේ සමාහිත සිතක් සමාධිමත් සිතක් තියෙන කෙනෙකුට පමණයි විශේෂණ සිතක් ඇති සමාධිමත් සිතක් නැති කෙනෙකුට නිවන අවබෝධ කරන්නට බෑ පඤ්ඤවතෝ වයම් වික්‍රේ ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස මේ ධර්මයේ දකින්නට පුළුවන් වන්නේ ප්‍රඥාව තියෙන කෙනෙකුට පමණයි මෝඩ කෙනෙකුට ප්‍රඥාව නැති කෙනෙකුට මේ ධර්මයේ දකින්නට බෑ මේ කතාව නම් මේ අය අහලා ඇති නිතර නිතර ඔක ඇහිලා ඇති ඊළඟට කතා බුදුරජාණන් වහන්සේ අටවෙනි කාරණාව වශයෙන් දක්වන්නේ නිප්පපංච රාමස්සයම් භික්කවේ ධම්මෝ නිප්පපංච රතිනෝ නායන් ධම්මෝ පපංච රාමස්ස පපංච රතිනෝ කියලා. සංසාරයේ ප්‍රමාදයට හෙළන ධර්ම වලට කියනවා ප්‍රපංච ධර්ම කියලා. මේ සංසාරයේ ප්‍රමාදයට හෙළන ධර්මයන් මේ නැතිකමට කියනවා නිප්පංච ධර්ම කියලා. මේ නිප්පංච ධර්මයන් කෙරෙහි ඇලුණු ඒකෙනේ බැඳුණු කෙනෙකුටයි මේ නිර්වාණය අවබෝධ කළ හැකි වන්නේ අන් කෙනෙකුට නෙවෙයි. ඔය කරුණ වටේ යම් යම් අඩුපාඩු තියෙනවා නම් තමාගේ සිත තුළ මේ ධර්ම දේශනාව අහලා ඒ අඩුපාඩු සකසා ගන්නට ඕනේ. එම සකසාගෙන ඊට පස්සේ සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය කියන අංග තුන දිනු කිරීමෙන් නිවන් අවබෝධ කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එතකොට පළවෙනි කාරණාව අපි ගමු දැන් අපිච්චසායම් වික්‍රේ ධම්මෝ නායම් ධම්මෝ මහිච්ඡස්ස කියන කාරණාව. අල්පේච්ඡ වූ කෙනෙකුටයි මේ ධර්මය අවබෝධ කළ හැකි වන්නේ. අල්පේච්ඡ කියන වචනේ සිංහලෙන් තප්පාවිච්චි කරන අපිස් කියලා. සිංහල වචනයක් තියෙනවා අපිස් කියලා ඒක සමහරට නොතේරෙනවානේ. අල්පේච්ඡ කියන්නේ ටිකක් නිහතමානී වගේ උඩ කොපමක් නැතුව මහාන් තත්කමක් ඔළුවට ගන්න නැතුව කටයුතු කරන්නේ. මේ මේ මහාන් තත්කම ගත්තාට පස්සේ කෙනෙකුගේ සිත තුළ මානෙ ඇති වෙනවා, විවිධාකාර ක්ලේශ ධර්ම ඇති වෙනවා. ඉතින් ඒක තුළින් කෙනෙකුට නිවන් මඟ ඇහිරෙනවා මිසක් නිවන් ධම්මල ආවරණය වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා විශේෂයෙන්ම අටුව පොතේ දක්වලා තියෙනවා මේ අල්පේච්ඡ භාවයන් හතරක් ආමුදුරු රූපෙදී දැක්වෙන අල්පේච්ඡ භාවයන් හතරක්. නිහියටත් ඒක යොදා ගන්නට පුළුවන්. පච්චේ අල්පේච්ඡතා කියලා එකක් දක්වනවා. ඒ කියන්නේ අල්පේච්ඡතාවයක් තියෙනවා ලැබෙන දේවල් පිළිබඳව. Tamanට ලැබෙන දේවල් පිළිබඳව Taman උඩඟු වෙන්නේ නැතුව අල්පේච්ඡ වීතේ එතකොට ලැබෙන දේවල් කිව්වහම ඇඳුම් පැළඳුම් කැම බීම් බේත් තේත් නිවාස යාන වාහන ආදී විවිධ දේවල් තිබෙනවා. ඊළඟට තව එකක් තියෙනවා පරියප්ති අල්පේචතාවය කියලා. පරියප්ති කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම මෙහෙම ඉගෙනගෙන තියෙනවා. අභිධර්මයේ දන්නවා, සූත්‍ර දන්නවා. මට මේ ධර්මයේ කියන්නට පුළුවන් ආදී වශයෙන් මහාන්තරකමක් නැතුව නියතමානී භාවයක් ඇති වෙන යුතුයි ඒක පිළිබඳව. ඊළඟට හාමුදුරුවෝ ආරක්ෂා කරන දූතාංග කියලා කොටස. මේ දූතාංග පිළිබඳව අල්පේච්ඡ භාවයක් තිබෙන්නට උනේ ඒකට දූතාංග අල්පේච්ඡතාවය කියලා කතා කරන්නේ. ඒ විදූ සම්බදන්න ධාතුණක් තියෙනවා. ඒවා මේ ඇයිට තරම් ප්‍රයෝජනවත් නොවන කරුණ නිසා ඒවා කියන්නට අවශ්‍ය නැහැ. ඊළඟට තව එකක් තියෙනවා අධිගමාල් පේතතාවය කියලා. අධිගමය කරනවා කියන්නේ සාස්ත්‍රාත් කරනවා භාවනා කිරීම තුළින් යම් කිසි තරමක් දුරට හරි භාවනා දිනවීම නිසා ධානයකට සිතපත් කරගන්නට පුළුවන් නම් නැත්නම් සෝවාන් ආදී මාර්ගඵල ලැබලා තියෙනවා නම් මේවා ගැන ආඩම්බරෙන් අනුන් අනුන්ට කිය කියා ඉන්න නැත්නම් අනුන්ට මේවා මම මෙහෙම සත්‍යයේ සිටිනවා කියන්නට කිසිසේ සුදුසු නැහැ. අධිකම අල්පේච්ඡතාවයෙන් යුතු පුද්ගලයා ඒවා තමා ළඟම තියාගෙන ඉන්නවා වෙනා අනිත් අයට ප්‍රකාශ කරන්නට යන්නේ නැහැ. මේක සූත් මේ අටුවාවේ දක්වන මතයන් බුදුරජාණන් වහන්සේ මේවා සම්බන්ධ කරපු ප්‍රකාශේ අපි මේ දේශනාවේ අවසානයේ වශයෙන් ඉදිරිපත් කරන එකට හේතුවක් තිබෙන නිසා එහෙම කරන්නේ. අපි දැන් දෙවෙනි කාරණාව බලමු. සන්තුෂ්ඨස්සයම් වික්‍රේ ධම්මෝ නාන ධම්මෝ සන්තුෂ්ඨස්ස සතුටක් තියෙන කෙනෙකුටයි ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්. සතුට කියනකොට මෙයාගේ මනසට ඇති වෙන්න ඕනේ මතක් වන්නට ඕනේ පීති සම්බොද්ධංගය කියන එක බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. කියන්නේ නිවන් යාමට දියුණු කරගත යුතු අංග හතක් තමයි බොද්ධංග ධර්ම කියන්නේ. බොද්ධංග ධර්ම වල එකක් තමයි පීතිය කියන්නේ. බුදුහාමුදුරුවෝ නොඑක් අවස්ථාවලදී දැක්වූ පාඩයක් තමයි පීතිනාස්ස කායෝ පස්සම්බතේ පස්සද්ද කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති සම්මාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතහ භූතං පජානාති කියන පාඩේ පීති මනස්ස කායෝ පස්සම්බති මන පීතිය ඇති වූ කෙනාට තමයි කය සංසිඳෙන්නේ සංසිඳනවා කියන්නේ කයේ තියෙන බර ගතිය රළු ගතිය නැතිලා කය සැහැල්ලු වෙලා පවස්තනා ස්වභාවය එතකොට පීතිය නැත්නම් ඒක ඇති කරගන්නට බෑ. පීති මනස කායෝ පස්සම්බති පස්සද්ද කායෝ සකං වේදේති. ඉතින් කය සංසිඳනකොට සුඛයක් දැනෙනවා. Tamange කයට සුඛයක් දැනෙනවා. ඒ සුඛිනෝචිත්ත සමාධියේ ඒ සුඛ තියෙන සුඛයේ දැනෙන කෙනාට සුඛය අත්දකින්න කෙනාට පුළුවන්කම තිබෙනවා. චිත සමාධිමත් කරගන්නට එක කරගන්නට. සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථා භූතං පජානාති සමාධිමත් සිතක් ඇති කෙනෙක් තමයි ඇත්ත ඇති ඇටක ආකාරයෙන් යමක තියෙන දේ තියෙන ආකාරයෙන් දකින්නේ. යථාභූත ඥාන දර්ශනය කියලා මේකට ප්‍රකාශ කරන්නේ යථාභූත ඥාන දර්ශනය ඇති කරගත්තේ කියන්නේ සමාධිය තියෙන කෙනෙකුට පමණයි. ඒ යථාභූත ඥාන දර්ශනයෙන් තමයි මේවා අනිත්‍යයි කියලා දැකිය යුතු වන්නේ, මේවා දුකයි කියලා අවබෝධ වන්නේ. ඒ වගේම මේවා ආත්ම නෙවෙයි මම හෝ මගේ දෙයක් නෙවෙයි කියලා අනාත්ම ධර්ම වශයෙන් ප්‍රත්‍යක්ෂ කරන්නේ ඒ යථාභූත ඥාන දර්ශනය තුළින්. ඒ වගේම මේක තමයි දුක්ඛ සත්‍ය, මේ සමුදය සත්‍ය, මේ නිරෝධ සත්‍ය, මේ මාර්ග සත්‍ය කියලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීම කිරීමේ හැකියාව ලැබෙන්නේ සතාභූත ඥාන දර්ශනය තුළින් පමණයි. ඒක නිසා මේ ආනිසංස සෑම එකක්ම දෙලි දෙබීමට මූලිකව තිබිය යුතු අංගයක් තමයි මේ ප්‍රීතිය සතුට. නම් කිසි කෙනෙකුට මේ භාවනා කිරීම තුළින් සතුටක් ලැබෙන්නේ නැත්නම් ප්‍රීතියක් ලැබෙන්නේ නැත්නම් නැත්නම් සමහරට මෙතෙක්කල් භාවනා කරන ප්‍රතිඵලයක් ගත්තේ නැහැ කියලා හිතෙනවා නම් නොසතුටක් ඇති වෙන්නට පුළුවන්. මේ නොසතුටද කියන්නේ අරතිය කියලා. මේ මතක ඇති අපි අරති නීවරණය කියලා නීවරණ ධර්ම හතක් විස්තර කළා. ඒ කියන්නේ පංච නීවරණ ධර්ම වලට අමතරව අරතිය, අවිජ්ජා කියලා නීවරණ දෙකකුත් තිබෙනවා. ඒ අරතිය ඇති වෙන්නට පුළුවන්. ඒක නීවරණ ධර්මයක්. ඒක නිසා මේ නීවරණ ධර්ම නැති ස්වභාවය නැති කරගත්තේ නැත්නම් නිවන් යන්නට බෑ. ඒක නිසා මේ නිවර්ණ ධර්මයේ අයින් කර ගැනීම සඳහා ප්‍රීතිය තමාගේ සිත තුළ ඇති වෙන්නට ඕනේ. මේ ප්‍රීතිය નિરાයාසයෙන් ඇති වෙනවා භාවනා සමතයක් වශයෙන් හරි විදර්ශනා වශයෙන් හරි භාවනා කිරීම තුළින් සිතේ සමාධිය ඇති වෙනකොට එතලෙස් ටික ටික හරි සංසිඳිලා යටපත් වෙනකොට විශේෂයෙන්ම භාවනා සමත භාවනා කරන විට ධ්‍යාන වලට සිත එහෙම පයි ප්‍රීතිමත් අවස්ථාවකට සිතපත් ගන්න. ඒ වගේම මේ ස්කන්ධ ධර්මයන්ගේ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය ධර්මතාවයන් ඇතිවීම නැතිවීම දැක දැක බල බලා වාසය කරන්න පුළුවන් ශක්තිය උද්ගත වූ අවස්ථාවකදී යතෝ යතෝ සම්මසති කන්ධානං උදයබ්බයන් ලබති පීති මරමඥං අනුසන්තම් විධානසං කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම ඇති වෙන විට නැති වෙන විට මේක ඇති වෙනවා මේක නැති වෙනවා කියලා ඒ උදේ වය දෙක බල බලා ඉන්න කෙනෙකුගේ සිත තුළ පීතිය ඇති වෙනවා. මේ පීතිය ඇතිවීමට ඒ ආකාරයෙන් සමාධිය දිවෙනින්න වෙන විදර්ශනාව දිනන. එසේ නැති කෙනෙකුට මේ ප්‍රීතිය ඇති කර ගැනීම සඳහා සමාගයේ චිත තුළ තියෙනා වූ ගුණ ධර්ම ගැන මේ දක්වා සමාගයේ චිත තුළ දියුණු වෙච්ච අධ්‍යාත්මික ගුණ ධර්මයන් ගැන සිතලා තීපක් කරලා සතුට වෙන්නට පුළුවන්. සමාගයේ සීලය ගැන හිතලා සතුට වෙන්නට පුළුවන්. සමාගයේ දාන සම්පත්තිය ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. ඡාග සම්පත්තිය කියලා දාණයට කියන්නේ පරිත්‍යාග ශීලී භාවය ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. ඒවා තියෙනවනම් නැත්තම් තමයි මේ භාවනාවක නිරත වෙලා සිටිනවා. වෙනත් අය නම් සංසාර ගමනේ දිගින් දිගට යන්නට උත්සාහ කරනවා. මම මේ සංසාර දුකින් මිදීමට ගමන් කරනවා මම මේ විදිහට ධර්මයේ යෙදලා සිටිනවා මම මේ මේ විදිහට ධම්මානුකූල ජීවිතයක් ගත කරන්න ආදී වශයෙන් සිතලා කර්මයක් දුරට හරි පීතිය ඇති කර ගන්නට ඕන මේක පීතිය එක කොටසක් තව කොටසක් තියෙනවා බුදුහාමුදුරුවෝ කොටස තමයි මේ සූත්‍රයේ දක්වන්නේ සන්තුෂ්ඨසයම් වික්‍රේ ධම්මෝ නයන් ධම්මෝ අසන්තුෂ්ඨසාති ඉතිකෝපනේ සම්මුත්තං කිංචේතං මුත්තං ඉද දෙක්කේ දෙක්කෝ සන්තුෂ්ටෝ හෝති ඊතර ඊතර ජීවර පින්ද පාස්සේ නාසන දිනාන් පංචේ බේසද්දි පරික්කාරයන කියන මේ පාඩේ උන්වහන්සේ ප්‍රකාශ කළා මේක භික්ෂුවක් ගැන කතා කරනකොටයි කියන්නේ ගිහිහැටත් ඒක අදාළ වෙනවා මේ ශාස්ත්‍රයේ භික්ෂුවන් ලැබෙන දේෙන් සතුට වෙන සතුටටපත් වෙන ඉතරීතර චීවර පින්නපාත සේනාසන ගිලානම් පච්චේ බේසජ්ජ පරික්ඛාර කියන්නේ ලැබෙන සිව්පසයෙන් සිවුරු හරි පීකර හරි ඒකවල මින්න නියම සේනාසන හරි දෙහෙත් ආදී හරි ඕනෑ දෙයකින් ලැබෙන දෙයින් සතුටු වෙන්නට පුරුදු වෙනවා මේ අයත් ගිහි අයත් තමන්ට ලැබෙන දේෙන් සතුටු වෙන්නට පුළු දෙන්නට ඕනේ. මේකෙන් අදහස් කරන්නේ ලැබෙන දේෙන් සතුටු වෙලා මේ මේ උත්සාහයක් ගන්න නැතුව දියුණු වෙන්නේ නැතුව අත් දෙක බැඳගෙන පැත්තකට වෙලා ඉන්න කියන කතාවක් නෙවෙයි මේන් අදහස් කරන්නේ. තමාගේ ධන දාන්‍ය ආදී ලෞකික අවශ්‍ය දේවල් දියුණු කරගන්නට උත්සාහ ගත යුතුයි. ඒ උත්සාහ ගන්න එක වෙනම කාරණාවක්. නමුත් ලැබෙන දේෙන් සතුටු වෙන එක තවත් කාරණාවක්. ලද දේෙන් සතුටු වන්න ඕනේ. ලද දේෙන් සතුටු වෙච්ච නැති පොත් ගලයාගේ සිත තුළ අවිද්‍යාව, ලෝභය වෙන ක්ලේශ ධර්මයන් ජනිත වන්නේ. තව තවත් දුරට මේවා ලබා ගැනීමේ පිටන්හා පිපාසාව ප්‍රයත්න කරන්නට පටන් ගන්න. ඊට අමතරව ලබ්ධයෙන් සතුට නොවන පුද්ගලයාට ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්, වෛරය ඇති වෙන්න පුළුවන්. අන්නාගේ ලැබෙන අන්නාගේ සැප සම්පත් දැකලා ඒ ප්‍රතිරි වෛරසහගත සිටිලි, ඊර්ෂ්‍යාසහගත සිටිලි ආදී ඇතිවන්නට පුළුවන්. ලබ්ධයෙන් සතුට වෙන පුද්ගලයාගේ සිත තුළ ව්‍යාපාද නීවරණයක් ජනිත වන්නට පුළුවන්. ඒක නිසා මේ නීවරණ යටපත් කර ගැනීම සඳහා ලබ්ධයෙන් සතුට වෙන්නට පුරුදු පුරුදු වෙන්නට ඕන නිවන් යන්නට බලාපොරොත්තු වෙන කෙනා. මේවා ඇත්ත වශයෙන්ම නිවන් ලැබීමට උපකාර වන ධර්ම දෙලින්ම මේ තුලින් නිවන් ලබා දෙනවා කියලා මා කියනවා නෙවෙයි. මේවා අඩුපාඩු තියෙනකොට නිවන් ලබා ගන්නට පුළුවන් තත්ත්වේ ප්‍රමාද වෙනවා. තව තව තව තව කල් යනවා. ඒක නිසා මේ අඩුපාඩු සකසා ගැනීම ඉතාම සුදුසුයි. ගියයි විසින් ගියරි පැවිදි ඕනම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් තමයි කර්මය ගැන, තමාගේ කර්මය ගැන සිහිපත් කරන්න. ඒ කර්මය ගැන සිහිපත් කරලා මගේ කර්මයට අනුව තමයි මේ මේ දේවල් ලැබිලා තියෙන්නේ. අපි ඒක තමයි සමාජ ලැබිලා තියෙන ධන දහන සම්පත් ගැන, ගෙවල් දොරවල්, ඉරියාන වාහන ගැන මේ මගේ කර්මයට අනුව ලැබිලා තියෙන. ඒක නිසා මේ ලැබිලා තියෙන ප්‍රමාණය සතුටටපත් වෙනවා. Tamanට ලැබිලා තියෙන දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ, නෑදෑ හිතමිතුරු, ස්වාමි පුරුෂෝ, දරුවෝ මේ ඔක්කොම තමන්ගේ කර්මයට අනුව ලැබිලා තියෙන දේවල් කියලා ඒ අය කොයි ආකාරයෙන් හිතියත් ඒ ක්‍රියා කළත් සතුට වෙන්නට පුළුවන්කම ලැබෙනවා. අර මේකෙන් සෑහීමකට පත්වන්නට පුළුවන් ශක්තිය ලැබෙන්නට ඕන. තමන්ගේ නිරෝගී භාවය නැතුව කෙනෙකුට නිරන්තරයෙන්ම දුක් ඇති වෙන්න පුළුවන්, ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්, කරදර පීඩා ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ ගැන හිතේ ඉතා පසුතැවෙන පුද්ගලයාගේ සිත තුළ නීවරණ ධර්මයක් ක්‍රියාත්මක වන්නේ. මේක මං කරන ලද අකුසල කර්ම වල සත්‍යයන්ට හිංසා කිරීමේ අකුසල කර්මයේ විපාකයක් වශයෙන් ලැබිලා තියෙන්නේ. මට ලැබිලා තියෙන නිරෝගී සම්පත්ත මේකමයි. ඒක නිසා මේ අර නිරෝගී භාවය වෙන්නේ නැතිකම ලෙඩ රෝග ආදී සුවපත් කිරීමට කටයුතු කරන එක වෙනම දෙයක්. නමුත් මේ ගැන හිත හිත පසුතැවෙන එක දුක් වෙන එක තවත් දෙයක්. ඒ වගේ Taman සතු කායික හෝ මානසික හෝ නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් හරි බාහිර වශයෙන් තියෙන කවර දෙයක් ගැන හිතලා ඒ ලැබෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්නට පුරුදු වෙන්නට ඕනේ. එහෙම සතුටු වෙනකොට උපේක්ෂාව සමාගයේ සිට තුළ ඇතිවන්නේ මදහත් භාවය. මේ මදහත් භාවය නිවන් යෑමට තිබිය යුතු අංගයක්. විශේෂයෙන්ම සංඛාර උපේක්ෂා සහ ඥානය කියලා ඥානයක් තියෙනවා සංස්කාරයන් කෙරේ රෝ හැම සංස්කාරයක් කෙරේම මධ්‍යස් සිටින් යුතුව ඉන්නට පුළුවන් සත්‍යය දෙන්නේ ඇති වෙනවා ඒ වගේම උපේක්ෂා සම්බොධ්ධංගය කියලා ධර්මයක් තියෙනවා උපේක්ෂා කියන බොද්ධංග ධර්මයේ එතකොට මේ උපේක්ෂාව නිවන් යාමට අවශ්‍යම අංගයක්. ඒ උපේක්ෂාව නැත්නම් නිවන් ලබන්නට බෑ. නිවන් ලැබෙන අවස්ථාවෙත් උපේක්ෂාව ක්‍රියාත්මක වන ආකාරය තමන්ට පැහැදිලිව අත්දකින්න පුළුවන් සමාධි ප්‍රඥාව දිනු වෙලා තිබෙනවා නම් පමණ. එතකොට මේ උපේක්ෂාව ඇති කර ගැනීමට මේ ලද දෙයින් සතුට වීම ඉතාමත්ම අවශ්‍ය අංගයක්. නැත්නම් නොසැහැීමකටපත් වෙනවා, අසුත්තර තත්ත්වයටපත් වෙනවා, තණ්හාව තව තවත් වැඩි වෙනවා, මානීය ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වැනි ක්ලේශ ධර්ම දැනිත වෙනවා. මේවා తాවකාලිකව යටපැසෙන් හරි කපා හරින්නට යට කරගන්නට සිත පිරිසිදු තබා ගන්නට උපකාර වන නිසා ලද දෙයින් සතුටු වීමේ තාමත්ම අවශ්‍ය කාරණා. අපි ওই දෙකේ පන්තියේ තුනේ පන්තිය වගේ ඉන්නකොට අපිට කියප එකක් තමයි contentment is the most important thing in the world කියන එක. මේ ලෝකයේ තියෙන ඉතාම උසස්ම දේ තමයි ලද දෙයින් සතුටු වෙනවා කියන එක. ඒක අපිට පොඩි කාලේ අවුරුදු දෙක තුනේ වගේ වයස් කාලෙදි කියලා දෙන කෙනෙක් පන්ති වල ඉන්නකොට. ඒක ඇති කරගන්න. එහෙම ඇති කරගත්තාට පස්සේ ඒක විශාල සහනයක් තමයි ලබන්නට පුළුවන් වෙනවා. එතකොට ඕනෑම අවස්ථාවකදී සිත උපේක්ෂිතයි. අපි නම් භවනා කරන්න තැනකට යනවා කියලා. එතන තියෙන ස්ථානයේ Tamanට කැමති නැති අය ඉන්නට පුළුවන්, Tamanට කැමති නැති පරිසරයක් වන්නට පුළුවන්, මතමෙතන පීඩිතවා අපීඩාදී ඇති වෙන්නට පුළුවන්. විවිධ දේවල් ඇති වෙනවා. මේවාදී අපේ සිත කම්පිත කරවා ගන්නවා නම්, සිත ඒවා කෙරෙහි ගැටෙනවා නම් අපේ තියෙන මුලාව එතන තිබෙන්නේ. ඒ නිසා සෑම අවස්ථාවකදීම ඕනෑම දෙයක් පිළිබඳව සිත මැදහත්ව තබා ගන්නට පුරුදු වන්න ඒ සඳහා මේ ලද දෙයින් සතුට වෙන එක ඉතාමත්ම අවශ්‍ය අංගයක් වෙනවා. පරිවිත්තෝ වියති විවේකයෙන් ඉන්න කෙනාට මන් ලබන්නට පුළුවන් නායම් ධම්මෝ සංගණිකාරාමස්ස තැනක පිළිවරාගෙන කතා බහ කර කර ඉන්න කෙනෙකුට නිවන් ලබන්නට බෑ ඒකෙන් මෙයාට තේරෙනවා කාලේ කාදමීමක් සිදෙන මේ විවේක ධර්ම තුනක් තියෙනවා කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. මෙතන ඉන්න දැන් මිනිස්සු මෙතන 10 12යි මෙතන ඉන්නවා නම් නැත්නම් ඒ කොච්චර හරි පිරිසක් යන මේ හැමදෙනාම ධර්මීය ආ නිසා මෙතන කිසිම කොච්චර පිරිසක් හිටියත් මෙතන මේ කාය වේකේ නැතුව නෙමෙයි මොකද ඔක්කොම දේවල් ඔක්කොම අය කරන දැන් කර්තව්‍යයක ඉඳලා තියෙන ධර්මස්වයනේ කිරීමේ ක්‍රියාදාමය. ඒක ඉඳලා තියෙන්නේ. භාවනා කරන තැනක 200ක් 300ක් විතර කමන්නේ ඔක්කොම භාවනා කරන. ඒකට කාය විවේකයේ තියෙනවා. නමුත් දේවල් දොරවල් වල කටයුතු කරනකොට අපිට එහෙම කාය විවේක ලබා ගන්නට අපහසුයි. ඒක නිසා පුළුවන් තරම් දුරට මේ ඔක්කොම නිින්දට ගියාට පස්සේ නැත්තම් දේවල් දොරවල් මේ වැඩට ආරයට මිනිහෙන් ගෙදර නිසල වුණාට පස්සේ මිනිහ දෙදත් එක්ක මට කතා කළා. ස්වාමීන් වහන්සේ අපිටට පුතා ඉන්නේ පිටා උදේට පිට ජොබ් එකට යනවා රස්සාවට යනවා. ඊට පස්සේ මගේ ගෙදර ශූන්‍යාගාරයක් වගේ මගේ දිගටම මම භාවනා කරනවා. එතකොට ඒක කාය විවේකයෙන් ඉතෝ ඉන්නත් පුළුවන්. නැත්නම් උදේ පාන්දර නැගිටිට පස්සේ කාය විවේකයෙන් ඉන්න පුළුවන්. අනිත් අය නැති වෙලාවට. ඉතින් පුළුවන් තරම් දුරට කාය විවේකය ඇති කර ගන්නට ඕන චිත්ත විවේකය. ඊළඟට සිතේ විවිධ දේවල් හිත හිතා හිත හිතා නොයේ කරුණු අතීත ගැනයි අනාගත ගැනයි වර්තමාන ගැන ඌව හිත හිතා ඉන්නට කිව්වොත් නිවන් ගැන එක හුඟා ප්‍රමාද වන්නට පුළුවන්. සිතට විවේකයක් තියෙනවා. සිත නිසල වෙන්නට ඕන. ඒ චිත්ත විවේක ලැබීමට සමාධියදී ඇති විවේක වන්නේ. ඊළඟට උපදි විවේක. උපදි විවේක කියන එක හතරක් තියෙනවා. කාම උපදී, ක්ලේශ උපදී, අபிසංකාර උපදී, කන්ද උපදී කියලා. ඒ කියන්නේ කාම සිතිවිලි වලම බැහැගෙන බැහැගෙන හිටින කෙනාට නිවන් යන්න බෑ. ඒ වයින් වී යුතුයි. හැම වෙලාවෙම මේ ඕකාමයේ බහගෙන ඉඳලා කවදාවත් නිවන් ගන්නට බෑ නේද? ඒක නිවන් ගන්න එකට ප්‍රතිවිරුද්ධ එකක් මායාවේ පැත්තේ එක සංසාරයේ දිග්ගැස්සන පැත්ත. ඊළඟට කෙලෙස්යන්ම තමන්ගේ සිත තුළ තියාගෙන ධානය ඉඳලා ඒවත් එහෙම කෙලෙස් වලට බඩට වෙලා තියන් යන්නට බෑ. ඒකත් සිත පිරිසුදු විය යුතු එකක්. ඊළඟට ඒක අபிසංකාර උපදී කන්ද උපදී. අபிසංකාරයක පස්සේ කියන්නේ කන්දේ ඉස්සලට. තමන්ගේ පංචස්කන්ධයන්ගේ සිත කොටින්ම කියනවා. මේක මම කියලා හිතාන මගේ කියලා හිතාන මේකට ඉතින් කවණ්ඩයි, පොවණ්ඩයි, සරසණ්ඩයි, දේත්තේ ඉදල්ලණ්ඩයි, ආලේප කරණ්ඩයි, දිලිමදින්ඩයි මේවම කර කර ඉඳ ගියොත් එහෙම ඒ පුද්ගලයාට ඉතින් නිවන් යන්නට වෙලාවක් නෑ. ඔය ඉතින් ඒවා තර්ෂණ මේ දේවල් කර කර ඉන්නටම වේවි. ඒක නිසා කන් ස්කන්ධ ධර්මයන් උපදි ධර්මයන් බවට පත් කරගatiya යුතුනේ. ඊළඟට අபிසංකාර රැස්කිරීම නිවන් යන කෙනාට කුසල් රැස් කිරීමත් උපරිධර්මයක්. දැන් මගේ භාවනා පන්තියට ආපු කෙනෙකුට භාවනා කරගෙන යනවා මම මේ ධම්මදිව යන්න ඕනේ කියලා. මම ගෝ ඔය ධම්මදිව යන්නේ කතාව නවත්තලා හලෝ භාවනා කරගන්න. ඕකෙන් ඇති වැඩන්නේ. යන්නේ ඉස්සර සුමාන ගානක් ඒකට සුදුසු පිළිවෙලකින්ද වැඩ කරන්න තියෙනවා. නිල මාස ගානක් ඇතන දුක්ඛිනිය. ආවට පස්සේ සුමාන ගානක් දෙඩ වෙලා දුක්ඛිනින්ද තියෙනවා. අර ඔක්කොම මේ කුසල් රැස් කරන්න ගිහලා අபிසංස්කාර රැස් කරන්න ගිහලා ඒක උපදධර්මයක් කර භාවනාවේ නෑ ගියා. මම කියන්නේ නෑ වෙන්නේ ගියා. සමහරයක් විතර එන්නේ හේතිය ලෙඩ වෙලා ඊට පස්සේ භාවනාවත් අඩු මේ වෙලා ඉතින් මොනවද තමයි. ඉතින් ඒක නිසා පුළුවන් තරම් දුරට භාවනා කරන පුද්ගලයා ප්‍රධාන තැන දෙන්නට ඕනේ භාවනාවට. අනිත් කුසල ධර්ම කරන්න දෙපා කියන එක නෙවෙයි මේ අදහස් කරන්නේ. භාවනාවට ප්‍රමුඛ තැන දීලා අනිත් ඒවාට ද්විතීය ස්ථානෙ දෙන්න. එහෙම දීලා කටයුතු කරන පුද්ගලයාට නිවන් ලබන්න පුළුවන්. ඒක නිසා විවේකී. මේක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ විවේකී කියන එකට විවේක නින්නේන විවේක චිත්තේන විවේක ප්‍රබ්බාරේන චිත්තේන විවේක නින්නේන විවේක වේකෝණේන විවේක ප්‍රබ්බාරේන චිත්තේන උජ්ජෝජනික පක්ෂාන්තරං හේර කතං පත්තා හෝති එමෙතේ උඟදෙනි දෝෂාරෝපණය කරන කරුණක් තමයි මෙහෙට එන හොඟ දෙනෙක්. මේක අදහස් කරන්නේ විවේකයේ නැඹුරෝ සිටින් විවේකයේ ගැනම හැඟීමක් ඇති සිටින් යුතුව Taman ළඟට එන පිරිස උයෝජනික පටිසංයුත්තකම් ඒව කතං හෝති. මේ පිරිසට කතා කරන්නේ මේ අය ඉක්මනට යවන්න අදහස යටි හිතේ තියාගෙන. දැන් ඵලයල්ල දැන් ඵලයල්ල දැන් ඵලයල්ල කියන ගෙවල් වලට මේ අයගේ නිමිෂ වලට මේක අයනවා ආවට පස්සේ එයාගේ හිත රිදවන්නේ නැතුව පුළුවන් තරම් දුරට කතාව කිටි කරලා තමන්ගේ විවේකේ සල්සා ගන්න ඕන. එහෙම නැති කෙනාට නිවන් යන ගමන ප්‍රමාද වෙන එක අමුතෙන් කියන්න දෙයක් නෙවෙයි. ඉතින් මම මේ බෝධේ වල දැන් ඇති දැන් ඇති. එහෙනම් ඉතින් දැන් යන්න. පස්සේ දවසක එන්නේ එහෙම කිව්වම බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි ඒ හාමුදුරේට ගොඩක් වෙලා කතා කරන්න බෑනේ ටිකක් කියලා කතා කරනවා. දැන් ඇති දැන් ඇති කියනවනේ යන්න කියනවනේ. ඉතින් මට හරිය දෙනෙක් හොඟ දෙනෙක් එක්කෙනෙක් දෙන්නේ නෙවෙයි. ඒගොල්ලන් ඉතින් තේරෙන්නේ නැහැ මේ මගේ යටි හිතේ තියෙන්නේ මොකක්ද කියන්නේ. ඉතින් ඒකට ඒ ඇයි දොස් කියලා සැලකුවේ නැහැ දොස් කියනනේ. මේක තමයි සත්‍යය. ඒක නිසා පුළුවන් තරම් දුරට විවේකී ඇති කරගන්නට බලන්නේ විවේකයෙන් යුතු කෙනාට තමයි නිවන් අවබෝධ කරගන්න පුළුවන්. විවේක නැත්තම් භවනා කරන්නට බැන්නේ. මේක මේ දන්න කරන භවනා කරේ නැත්නම් ඒවා යන්නට. එතකොට ওই කරුණු තුන පිළිබඳව තරම් අවධානයක් යොමු නොකලත් ඊට පසුව තියෙන කරුණු නිවන් යාමට කෙලින්ම අත්‍යවශ්‍ය කරුණු. ආනන්ද විද්‍යාසයන් වූ බෙක්කේ ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස කුසීතස්ස තේතිකෝපනේ සම්බුත්තං කිංචේ සම්පටිච්ච උත්තං කියලා බුදුහාමුදුරුවෝ විමසනවා ආරම්භන ලද වීර්යය ඇති කෙනෙකුටයි මේ නිවන් අවබෝධ කළ හැකි වන්නේ මහණෙනි එහෙම නැතව කුසීත වූ අලස වූ පුද්ගලයෙකුට නෙවෙයි කියලා මම කිව්වේ කුමක් සඳහාද? ඒ මං කියපු පාලි පාඨයේ අදහසයි ඒ සිංහලෙන් ප්‍රකාශ කළේ. එතකොට බුදුහාමුදුර ප්‍රකාශ කරනවා ඉද දික්කවේ දික්ඛෝ මණ්ඩේන ශාසනයේ මහා භික්ෂුවන් අරම්භන ලද වීර්යයෙන් යුතුව වාසය කරන ආරද්ධ පිටියෝ විහෙලති අකුසලානන් ධම්මානම් පහනයි අකුසලානන් ධම්මානම් උපසම්පදාය සාමවා දල්ල පරක්කමෝ අනික්කිත දූරෝ කුසලේසු ධම්මේසු එද වික්‍රේ වික්ඛෝ ආරද්ධ විදෝ විහෙරති එහෙමයි ප්‍රකාශ කරන්නේ. මේ ශාසනයේ භික්ෂුවක් භික්ෂුව කියන එකෙන් අදහස් කරන්නේ භාවනා කරන ඕනෑම කෙනෙක්. සිව්මරණක් පිළිසතම භික්ෂුව කියන වචනේ බුදුහාමුදුරුවෝ දන්නේ. භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා කියන කොටස් හතරටම. එතකොට එවැනි කෙනෙක් භාවනා කරන කෙනෙක් අරම්භන ලද දීර්ඝයෙන් යුතුව වාසය කරන අකුසලාන ධම්මානම් පහනාය කුසලාන ධම්මානම් උපසම්පදාය. තියලා තියෙන අකුසල් ධර්මයන් ප්‍රහාණය කිරීමට ඒ වගේම තමන් මේ දක්වා උපදවාගෙන ඉති කුසල ධර්මයන් දියුණු කර ගැනීමට අරඹන ලද වීර්යයක් තියෙනවා. ඒ වීර්යයේ ගුණාංගය ඊළඟට කියන්නේ තාම දල්ල පරක්කම අනිත්‍ය දුරෝ කුසලේසු ධම්මේසු. එහෙම බුදුහාමුදුර ප්‍රකාශ කළා. දැඩි තාම තාම කියන්නේ ඉතා තද බලක්, තද සිතක්, තද උත්සාහයක්. දල්ල පරක්කම දැඩි පරක්කමයක්. අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු මේ ආරම්භන ලද වීර්යය අතපස කරන්නේ නැතුව දිගටම දිගටම කරගෙන යනවා. ඒ කියන්නේ ඒක ඒක නැති වෙන්නේ ඉඳනදී දිගටම දිගටම කරගෙන යනවා. මේ ආයත මම උපමාවක් කියන්නම්. දැන් ওই අවුරුදු ඉස්සර තියෙනවා ලෙස්සන ගහක පොඩියක් උඩ තියලා ඒක ගන්නට කියලා තරංගයක්. යම් කිසි කෙනෙක් මේ ලෙස්සන ගහේ යනකොට අපි ටිකක් දුර ගිහිල්ලා භාගයක් දුරට ගිහිල්ලා මේ මිනිස්සයා අතයි කකුල් දෙකයි බුරුල් කළොත් මොකද වෙන්නේ? ආපහු මුලටම ඇදගෙන වැටෙනවා. යනවා. ලිස්සලා යනවා. ආපහු ටිකක් නැගලා ආපහුවත් දෙකයි කකුල් දෙකයි බුරුල් කරන මොකද ආපහු නැවත මුලට යන. ඉතින් මේ කුජලයට කවදාවත් ලෙසන ගහේ මුදුනට යන්නට බෑ. මේ භාවනා කරන කුජලයන්ට ඉතින් ඔන්න ටිකක් කල් භාවනා කරගෙන යන. මොකක් හරි පෞල් ප්‍රශ්නයක් දෙනානේ ගෙදරවල දොරවල් හරි මොකක් හරි. මාස ගානකට සමාජයට භාවනාව කර දැම්මා. නෑ දවසකට දෙකකට නම් ඒකේ ප්‍රශ්න නෑ කියත හැකි. එසේ වුණත් ඒ කුසීත වස්තුන් අටක් තියෙනවා. ඒ කියන්නේ අපි පසුදාසෙ කියා දෙන්නම්. ඒකදී භාවනාව නතර කළ ගතිය යුතු නෑ මොන මොන කඩදරේ ආවත්. අපි හිතමු සාධාරණීකරණය කළ දවස් දෙකක් තුනක් නම් සම්මහරු එහෙම නෙවෙයි සම්මාන ගණන් මාස ගණන් කල් දාන මේ මේ ප්‍රශ්නාව මේ මේ කඩදරාව මේවා ආවට ගින්නේ නැති වුණාට පස්සේ අපි භාවනා කරන්නම් කියලා. එහෙම කරන කෙනාට ඉක්මනට නිවන් ලබන්නට බෑ. නිවන් ලබන්නට නම් අඛණ්ඩ ලෙස දිගින් දිගටම පවත්වාගෙන යන උත්සාහයක් තිබෙන්නට ඕනේ. ඒ උත්සාහය නැති කෙනෙකුට නිවන් ලබන්නට බෑ. ඒක නිසා ආරද්ධ විරියෝ විරති අරම්භනලද වීරයක් ඇතුව වාසය කරන්නට ඕනේ. ඒක කළ කෙනෙකුට පමණයි නිවන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි වන්නේ. ඒ කාරණාව අරම්භනලද වීරය. එතකොට මේ වීරිය කොටස් ගන්න තියෙන ආරම්භ සලහස නික්කම දහස් පරක්කම දහස් කියලා ආර අරමුමක් තියෙන්න ඕන. ආරම්භ කළේ නැත්නම් අපිට ගමන යන්නට බෑ. අර ඉංග්‍රීසි ප්‍රෝබ් එකක් තියෙනවා තවසන්නල් බිගින්ස් වන් ස්ටෙප් කියලා කියන්නේ. මේ ආරම්භන ලද විවිධයේ තියෙන කතාව කියන්නේ මම කියේ හැතැම්ම දහසක් දිග මාර්ගයක් තැනෙන්නේ එක අඩියකින්. ඒ කියන්නේ පළවෙනි අඩියට ඇතුලේ නැත්නම් හැතැම්ම 1000ක් දිග පාරවල් කපන්නට බෑ. road of a thousand miles begins with one step. එහෙමයි කියන්නේ. එතකොට අපි මේක අරඹුවේ නැත්නම් අපේ නිවන් යන ගමන අපි එතනම තමයි. අරඹන්නට ඕන. අරඹුවාට විතරක්මයි. ඒකකොට යනකොට එනවත්ම පාලි බෝධ ධර්ම එනවා. මේ පාලි බෝධ ධර්ම අපි මැඩගෙන ඉදිරියට යන්නට පුළුවන් ශක්තියක් තියෙනවා. නික්කම ධාත කියන්නේ ඒක. ඊළඟට එනවා පරක්කම ධාත. භාවනාවෙන් දියුණුවක් ලබන්නට පුළුවන් කෙනෙක් සිටිනවා නම් අර සිංහල මේ උපදාස්තෝ ප්‍රදේශයක් තියෙන පළ ඇටි තුකටයි ගල් වදින්නේ කියලා. ගල් වදින්නට පටන් ගන්නවා. මායාවෙන් උදුර වෙනවා, ස්වාභාවික පීඩාවලින් උදුර වෙනවා, කර්ම පීඩා ඇති වෙනවා, ඉත්තු පීඩා වලින් උදුර ඇති වෙනවා, භූත අමනුෂ්‍ය උදුර පීඩා ඇති වෙන්නට පුළුවන් විවිධ ආකාරයෙන් භාවනාවෙන් දියුණුවක් ලබන්නට පුළුවන් කෙනෙකුට එවැනි පීඩා එන එක ස්වභාව ධර්මයක්. මොකද ඒවා අපි පැහැදිලිව අපි දකිනවා දන්න කාරණා අපි මේ කියන්නේ. එතකොට මේ පීඩා යට කරගෙන යට කරගෙන යට කරගෙන යන්න පුළුවන් ශක්තියක් තිබෙන්නට ඕනේ. કોઈ මායාවක් ආවත් මායාවේ බලේ ලක්ෂයක් නෙවෙයි කෝටියක් නෙවෙයි අසංකේයයක් වත් මම මේ මාර බලය අභිභවාගෙන යන එක යනවා යනවා යනවාමයි කියලා. දැඩි වූ වීරයක් පරාක්‍රමයක් චිත්ත ධෛර්යයක් සමාගයේ චිත්තද ඇති කර ගන්නට ඕනේ. ඔය කොහෙවත් ඉන්න මාළයෙකුටවත් කොහෙවත් ඉන්න භූතයෙකුටවත් කොහෙවත් ඉන්න වෙනත් වදුරකටවත් අපේ නිවන් මඟ අවුරන්නට අපි ඉඩ දෙන්නට හොඳ නැහැ. මෙද දුන්නොත් අපි එදාම වැටෙනවා. හරියට බුදුහාමර උපමාවක් කියනවා මෙහෙම. සාමාන්‍ය මේ හොඳ ශක්තිමත් ගලක් නම් කොච්චර උලංග ඈවත් ගල කෙල්ලින්නේ. නමුත් ওই මඩේ තියෙන පොඩි ගහක් වගේ කන්නම් ඒක කඩාගෙන වැටෙන උලංගාවට පස්සේ. එතකොට එහෙම කඩාගෙන හැරෙන පුද්ගලයාට නිවන් යන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ වීර්යය කියන එක ඉතාමත්ම අවශ්‍ය අංගයක් සම්මා වායාමයේ කියලා දක්වනවා. විරිය සම්බොජ්ජංගය කියලා දක්වනවා. විරිය ඉන්ද්‍රිය කියලා බදාගෙන තිබෙනවා. විරිය බල ධර්මයක් කියලා දක්වලා තිබෙනවා. ඒ වගේම චතුසම්පදාන වීර්යය කියලා කරුණු හතරක් වශයෙන් මේක උන්වහන්සේ පෙන්වන්න කළා තියෙනවා සත්‍විස් බෝධිපාශික ධර්ම වල. ඒ නිසා කල්පනා කරන තමාගේ වීර්යය යම් යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන්. මේ වීර්ය අතපසු කරන වීර්යයක් වන්නට පුළුවන්. ඒක නිසා දිව්‍යම් මේ දුර දෝරයන් යෝගක්ඛේමාදී වාහනං ගච්ඡති යනිවත්තත්තං යත්ත ගන්තාන සෝචති කියලා බුදුහාමුදුරු දැක්වූ ගාථාවක් තියෙනවා. මාගේ මේ වීරය යන්තර යම් දිනකදී මාගේ අභිප්‍රායය ඉටු වෙනවාද ඒ ඉටු වෙන තෙක්ම අත නොහැර අත නොහැර දිගටම දිගටම කරගෙන යනවා කියන එකයි ඒ අදහස. මේ නිසා මෙවැනි වීරියක් සමාගයේ සිට තුළ තිබෙන්නට ඕන. ඒක නැත්තම් අකුසීත වෙච්ච මොනොත් ඉමන් ලබන්නට බෑ. මේ මේකේ අඩුපාඩු සකසා ගත යුතුමයි. ඊළඟ එක උපක්කිත සතිස්සායන් හෝ බික්කේ ධම්මෝ නායන් ධම්මෝ මුක්තස් සතිස්සාති ඉතිකෝපනේ සමුස්සං කිංචේතං පටිච්චෝස්සං ඉද බික්කේ බික්කෝ සතිමා හෝති පරමේන සති නීපක්ඛේන සමන්නාගතෝ චිතකතම් පේචිර භාසිතම් වේසවිතා අනුස්සරිතා මේම බුදුහාමුදුරු දැක්වේ පාට ඒක විස්තර කරනකොට මේ බුද්ධ ශාසනය නිවන් යාමට බලාපොරොත්තු වෙන වෙන අදිටින් ඒ නිවන අවබෝධ කරගත අවබෝධ කරගත හැකි වන්නේ උපට්ඨිත සති නෙල මෙලඹ සිටි සිහිය ඇති කෙනාට සම්මා සතිය දියුණු වෙලා ඇති කෙනාට අපි මේ ඇයට මේ කලින් ආපායට සම්මා සතිය තියෙන වැදගත්කම ගැන පුළුවන් තරම් කරුණු කියලා දීලා තියෙනවා සිහියෙන් විතර ගෙවල් දරවල වැඩ කටයුතු කරන්නටයි කියලා කියලා තියෙනවා ඒවා තවත් දුරටත් කරන්නේ නැතුව පසුපසු පසු කර කර අතපසු කර කර සිටිනවනම් මේ පාඩේවත් අහලා තේරුම් ගන්න උපට්ඨිත සතිස්සායම් වූ භික්ඛවේ ධම්මෝ මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කළ හැකි වන්නේ එළඹ සිටි සීය සම්මා සතිය දියුණු කරගෙන සිටියොත් පමණයි. නායන් ධම්මෝ මුක්ඛස්සසිත සීය දියුණු කර නැති කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට බෑ. මේව බුදුහාමුදුරුවෝ ශ්‍රීමුක පාඨ වශයෙන් ශ්‍රීමුකෙන් දේශනා කරන ශ්‍රීමුක පාඨ ඒක නිසා මේවා මේ අපි කියන ධර්ම කියලා හිතන්නට එපා. අපි පැහැදිලිව දන්නවා මේවා තියෙන සත්‍යතාවය. ඒක නිසා සිහිය පුළුවන් තරම් දුරට දීදි දිනු කරන්නට ඕනේ. පරමේන සති නීපක්ඛේන සමන්නාගතෝ කියන වචනේ බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන්නේ. උතුම් සති සම්පජඤ්ඤයෙන් යුත වෙනවා. මේ පරම කියන උතුම් කියන වචනය ගැන අවධානය යොමු කරන්න. නිකං මුත්තස් සතියෙන් සිහියෙන් නැතුව ඔක්කොම දේවල් කරනවා තමයි ලෝකයේ සිටින්නේ. නමුත් සම්මා සතිය කියන එක උතුම් ධර්මයක්. උතුම් සති සම්පජඤ්ඤයෙන් නැතුව කටයුතු කරනවා කියන හැඟීමෙන් ඇතුව මම සති සම්පජඤ්ඤය සම්පජඤ්ඤය දිනු කරගත යුතුයි කියන ඒ අදිෂ්ඨානය පෙරට කරගෙන, ඒ අදිෂ්ඨානය ඇති කරගෙන දවසින් දවසම සතියෙන් සතියම මසින් මසම මේ සම්මා සතිය ටිකින් ටික ටිකින් ටික හරි දියුණු කරගන්නට බලන්නට ඕනේ. ඕවේ අඩුපාඩු තියෙනකොට නිවන් යන්නට බලාපොරොත්තු වෙන්නට එපා. එම නිසා ගෙදර දොරේ වැඩ කටයුතු කරනකොට ඒ කරන දේටම අවධානය යොමු කරලා නැවත නැවත ඒ කර ඒ ඒ සම්මා සතියෙන් යුතුවම කටයුතු කරන ටික ටික හරි පුරුදුවන්න. මේ ඇයිට කලින් ආපු අය දන්නවා ඒක කරන හැටි මේ අලුතෙන් ආපු අය සදා කියන්න අපිට මූණ සෝදනවා කියලා සෝදනවා සෝදනවා සෝදනවා කියලා සෝදන්න. දක්ම දිනවා නම් මදිනවා මදිනවා මදිනවා කිය කිය සිත ස්ථාදත් මඩින්න. අපි හිතමු රැමක රෙදි සෝදනවා නැත්නම් සබන් ගන්නවා සබන් ගන්නවා සබන් ගන්නවා සබන් ගන්නවා කියලා හිතන්නේ. එළවලුවක් අල්ලතලක් කපනවා. කපනවා කපනවා කපනවා කියලා සිහිපත් කරන්න ඕනේ. හිත තීරණා නම් හිත තීරණා තීරණා තීරණා කියලා සිහිපත් කරන්න. මේ විදිහට බුදුහාමුදුර මේ සෑම දෙයක්ම සතියෙන් යුතුව සංකජන්යෙන් යුතුව කළ යුතු බව බුදුහාමුදුර විසින්ම දක්වලා තියෙනවා. ආලෝකිතී විලෝකිතේ සංකජානකාරී හෝති සම්මිත්තේ පසාවිතේ සංකජානකාරී හෝති. ඊළඟට සංඝාටිපත්ත ජීවර දාන්නේ සංකජාන සංකාරීකෝ තීගටි තිතේ නිසින්නේ සුත්ති භාසිතේ ජාගෘතේ සුත්ති ජාගෘතේ තුන්නී භාවයේ හෝති අම්මි තුන්නී භාවයේ සම්පජානකාරී හෝති ආදී වශයෙන් බුදුහාමුදුරේ දක්වලා තියෙන මේ කරන සෑම ක්‍රියාවක්ම කරන විට අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති කන බොන විට පවාසීයෙන් යුතුව කරන්නට උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති වැසිකිලි කැසිකිලි වලට යන පාහිත මෙතන පවා දිහියෙන් යුතුව කරන්නට කියලා බුදුහාමුදුර දක්වනවා ආලෝකිතේ විලෝකිතේ පැත්ත මේ පැත්ත බලනකොට සම් මිඤ්ඤිතේ පසාරිතේ අංගපසන එහාට මෙහාට දිගහරින උට හපුලනකොට සංඝාටිපත්ත ජීවර ධාරණේ මේ හාමුදුරු කෙනෙක් ගැන ඒ කතා කරන මේ ගී අය ගැන කතා කරන ඇඳුම් පැළඳුම් අඳින විට පළඳින විට මේවා සිහියෙන් යුතුව කරන්නට ඒ කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්න කරලා තිබෙනවා. ඒ නිසා පුළුවන් තරම් දුරට සිහිය ටික ටික ටික ටික හරි දියුණු කරගන්න බලන්න. මේක අත්‍යවශ්‍යයි. මේක අත්‍යවශ්‍ය නැත්නම් සම්මා සතිය කියන අංගයක් ආගත්තංග මාර්ගයේ දක්වන්නේ මේ බොහෝ දෙනෙක් කල්පනා කරන මේ පැය කාලක් භාගයක් වාඩිලා ඇත්තට පියාගෙන ඔයාලි කොහොම හරි භාවනා කරාට පස්සේ ඕකෙන් නිවන් ලබන්නට පුළුවන් කියලා. ඊ නිවන් ලබන්නට මුලදී ඇති කරගත යුතු මේ ගුණධර්මයේ ඇති කරගන්නේ නැතුව ඉතින් මේ පුද්ගලයා නිවන් ලබන්න උත්සාහ කරනවා නම් ඒ නිවන හුඟාකල් ප්‍රමාදවන්නට පුළුවන්. ඒක නිසා මේ නිසමාගේ ගමන් කරනවා නම් නිවන් අවබෝධ කර ගැනීම අපහසු කාර්යයක් නෙවෙයි. ඒක ඒ තරම් අමාරු කර්තව්‍යයක් වශයෙන් මා දක්නේ නැහැ. දන්නේ නැහැ. දක්නේ නැහැ. ඊළඟ කාරණාව උපටිස සතිය ගැනයි අපි ඊළඟට කතා කරේ සම්මෝනිතස්සායම් වූ වික්‍රේ ධම්මෝ නොයන් ධම්මෝ සමාහිතස්සාතේ චිකෝපනේ සම්මුත්තං කිංචේතං පටිච්චෝත්තං ඉද වික්‍රේ වික්ඛෝ විවිච්ඡීව කාමීහි විවිච්ඡප්පසේ ධම්මේහි සත්‍යං සල්තරම් විවේකජං පිසුකම් පටම ඥානං උපසම්පජ්ජේ විහෙරති ආදී වශයෙන් මේ පාඩේ දිගින් දිගට කියනවා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා මොකද්ද මේ සමාධිමත් සිතක් ඇති කෙනාට නිවන් අවබෝධ කරන්නට පුළුවන් වන්නේ සිත විසරෙන වෙනවනම් නොඑක ආකාර අරමුණු කරා යනවනම් ඒ තුළින් නිවන් දකින්නට බෑ. මේ කලින් කියපු අයට මම කියපු උපමාවක් කියන්නම්. කලින් ආපු අයට කියපු උපමාවක් අපි හිතමු පිරිසිදු වතුරක් තියෙනවා, නිසල වතුරක් තියෙනවා. මේක ඇතුලේ මණිකක් වැනි වටිනා වස්තුවක් තියෙනවා. අපිට උදේ ඉඳලා බැලුවහම මේ ඇතුලේ තියෙන දේ පේනවා. මේ වතුර බොර වෙලා තියෙනවා නම් මේ වතුර විවිධ පාට වලින් පාටවත් කරලා වර්ණවත් කරලා තියෙනවනම් මේ වතුර සැලෙනවා නම් ওই මොහොතේ රැල්ල වගේ නැත්තම් මේ වතුර උතුරනවා නම් කැකෑරෙනවා නම් අර ඇතුලේ තියෙන දේ අපිට දකින්නට පුළුවන් ද තියෙන ආකාරයෙන් රැල්ල ගහනවා වගේ ගියොත් එහෙම ඇතුලේ තියෙන එක රවුමට නම් අපිට පේන්නේ මහා දිගට එකක් තියෙනවා. ඇත්ත ඇතිසකින් දකින්නට බෑ. යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගන්න බෑ. වතුර නිසල වෙලා තියෙන්නට ඕනේ, පිළිසිදු වෙලා තියෙන්නට ඕනේ. එතකොට තමයි ඒක ඇතුලේ දකින්නේ. ඒ වගේම සිත නිසල වෙලා තියෙන්නට ඕනේ, සාන්ත වෙලා තියෙන්නට ඕනේ, පිළිසිදු වෙලා තියෙන්නට ඕනේ. අර වටිනා මණිකක් වැනි මේ යථාභූත ඥාන දර්ශනයෙන් දක්නා වූ දුක්ඛ නිරෝධ සත්‍ය වැනි නිර්වාණ ධාතුව සෝවාන් මාර්ගඵල වැනි ඒ මාර්ගසිත පරිසිත ආදී ධර්මයන් දැකීමට. ඒ නිසා සමාධිය අවශ්‍යයි. මේකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනකොට ප්‍රකාශ කළේ ඊට දෙකේ දෙක විවිච්ඡේ කාමී විවිච්ඡ අපසරේ ධම්මේ කාමයන්ගෙන් වෙන්වම අපසර ධර්මයන්ගෙන් වෙන්වම පළවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරනවා දෙවෙනි ධ්‍යානයට යනවා තුන්වෙනි ධ්‍යානයට යනවා හතරවෙනි ධ්‍යානයට යනවා මේ වේවට පැමිණ වාසය කරනවා කියන එකයි උන්වහන්සේ පාඩේ විස්තර කළේ. මේකෙන් අදහස් කරන්නේ සමතයක් වශයෙන් භාවනාව දියුණු කරලා පළවෙනි ධ්‍යානයට සිතපත් කරගෙන නැත්නම් දෙක තුන හතර වැනි ධ්‍යානවලට සිතපත් කරගෙන ඊට පසුවම මේ දේ කළ යුතුයි කියන්නේ. සමතේ වැඩිම තුලින් ධ්‍යාන ලබන්නට පුළුවන්. එම මුල ඉඳලම සුෂ්ක විදර්ශකයේ වශයෙන් විපස්සනා භාවනාව පමණක්ම විදර්ශනා භාවනාව පමණක්ම තියෙනින් උනත් කෙනෙකුට ධ්‍යාන උපදවා ගන්නට පුළුවන්. මේ විදර්ශනා භාවනාව තුළින් ලැබෙන ධ්‍යානයේ ශක්තිමත් එකක් කියලා මා කියවා. සම්මතයෙන් ඇති කරගන්න ධ්‍යාන වලින් මොනවත් කරන්න බෑ. ඔහේ ඇස් දෙක පියාගෙන වාඩිලා සිතේ නිසල කරගෙන තැම්පත් කරගෙන ඔහේ ඉන්න පුළුවන් ඒ අධිෂ්ඨාන කාලය තුල. ඇවිදින්නට බෑ, කතා කරන්නට බෑ, යමක් කරන්නට කියන්නට බෑ. සම්මස්නය කිරීමක් විමස් ආසනය කිරීමක් කිසිවක් කරන්නට බෑ සමතෙන් ඇති කරගත් වූ ධ්‍යාන මට්ටමේ සිටගෙනම. ඒයින් නැගිටලා තමයි ඒවා කළ යුතුන්නේ. විදර්ශනා සමාධිය එහෙම නෙවෙයි. පළවෙනි ධ්‍යානයේ පටන් අටවෙනි අරූපාවචර ධ්‍යානයේ දක්වාම සෑම ධ්‍යානයක්ම විදර්ශනා භාවනාව තුළින් ලබන්නට පුළුවන්. ඒ ධ්‍යානයේ සීම පැවතිද්දීම සක්මන් කරන්නටත් පුළුවන් නොඑක ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී විමසමෙස්ලා බලන්නට පුළුවන්. මේ ඕනෑම ක්‍රියාවක් කරන්නට පුළුවන් ධාර්මික ක්‍රියාවක්. එහෙම කරනකොට ඒ සමාධිය කැඩෙන්නේ නැහැ. ඒ නිසා සමා සමාධිය දිනු කර ගැනීමට උත්සුකව කටයුතු කරන්නට ඕනේ. ඒ සමාධිය දිනු කර ගැනීමට එක්කෝ සමත වශයෙන් භාවනා කිරීම සුදුසුයි නැත්නම් විදර්ශනා වශයෙන් භාවනා කිරීම සුදුසුයි. සමහර කෙනෙකුට විදර්ශනා භාවනා කිරීමෙන් කවදාවත් ප්‍රතිඵල නොගන්නට පුළුවන් අවස්ථා තිබෙනවා. දැන් මගෙන් භාවනා ඉගෙනගෙන නිවන්ගේ අය රාශියක් ඉන්නවා. මේ සෑම කෙනෙකුගෙන්ම දෙදෙනෙක් හැර අනිත් සෑම මුල සිටම විදර්ශනා භාවනා කරලා නිවන් ගියායි. දෙදෙනෙක් පමණයි සමතෙන් භාවනාව දියුණු කළා ධ්‍යාන වලට සිතපත් කරන නිවනට සිතපත් කරගත්තුයි. ඒකෙන් අදහස් කරන්නේ බොහෝ දෙනෙකුට පුළුවන්කම තියෙනවා මුලින්දලා විදර්ශනා භාවනා කිරීම තුළින් නිවන් අවබෝධ කරගන්නට. විපස්සනා කුබ්බංගම සමතම් භාවේති කියලා බුදුහාමුදුරුවෝ යරහත්පත් සූත්‍රය වෙනි සූත්‍රවල දක්වලා තියෙනවා. විපස්සනා පූර්වංගම වූ සමතේ භාවනා කරන දියුණු කරනවා කියන්නේ. ඒ කියන්නේ විපස්සනා භාවනා කිරීමෙන් සෝවාන් මාර්ග සිත් ඵල සිත් වෙනේ මේ සම ඇති කරගත්තාට පසුව ඔහු ඔහුට පහසෙන්ම පුළුවන්කම ලැබෙනවා. ඉතාම සරල කාර්යයක් වෙනවා. ඔහුට ධ්‍යානයක් උපදවා ගන්න එක. ඒක තමයි තා පහසු ක්‍රමයක නිසා මම මේකට කියන්නේ පුළුවන් තරම් දුරට විදර්ශනා භාවනා මුලින් ඉඳලම කරන්න දෙය කියලා. එහෙම කරනකොට යම් කිසි කෙනෙකුට අපහසුතාවයක් තියෙනවා නම් විදර්ශනා භාවනාව තුළින් ප්‍රතිඵලයක් ගන්නට අපිට පුළුවන් සමත භාවනාව ප්‍රගුණ කරලා ඊට පස්සේ විදර්ශනා කරන්න. අර කාලේ අපිට යන්නේ නැතුව කාලේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා මේ ක්‍රියාදාමී තාමත්ම සුදුසු ඕනවා. සමතේවත් දිනු කිරීමට කොච්චර උත්සාහ කළත් ඒකෙන් කිසිම ආකාරයෙන් අනාගතයේ මේක පාරමී සත්‍යයක් වශයෙන් අපිට ඒක ධර්මතාවයේ පැමිණෙන්නේ. අපි ධ්‍යාන උපදවාගෙන හිටියත් ඒ ධ්‍යානේ නොපිළිලා තිබුණොත් මරණ මොහොතේ ඒක සිහිපත් වුණොත් බ්‍රහ්ම ලෝකයේ උපදින්නට පුළුවන් එපමණයි. මේ ජීවිතයේදී ධ්‍යාන උපදවාගෙන හිටියානම් දැන් ආත්ම තුන හතරකට ප්‍රති ධ්‍යාන උපදාගෙන හිටියානම් අද අපිට ඒවෙන් කිසිම පළක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. ඊට අමතරව කිසිසේත්ම නිවන් ලබා දීමට හේතු වන පාරමී කුසලයක් වන්නේ. එහෙම නෙවෙයි විදර්ශනා විපස්සනා භාවනා කරලා මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය ධර්ම වශයෙන් පරමාර්ථ ධර්ම චතුරාර්ය සත්‍ය ධර්ම වශයෙන් අවබෝධ කරගත්තු කෙනෙක් සිටිනවනම් ඒ අවබෝධය ඇති කරගත්තාට පසුව ඒ මේ ජීවිතයේදීම නිවන ලබන්නට අපහසු වුණත් කවදා හරි නිවන ලබා දෙන්නට සමහරට ආත්ම 10000 ගානකට පසු හරි කමන්නේ. ඒ නිවන් ලැබීමට මේ කරන ලද කුසලයේ හේතු වෙන උපනිෂය වෙනවා. ඒක නිසා මුලින් සිටම විදර්ශනා භාවනා කරන එකයි ඉතා සුදුසු. ඒ කතාව දැන් කියවා ඇති ඊළඟ කාරණාව පඤ්ඤුතෝ අයම් පිටේ ධම්මෝ නායම් ධම්මෝ දුප්පඤ්ඤස් දුප්පඤ්ඤස්ස ආඥාවක් කෙනෙකුට නුවණ ඇති කෙනෙකුට පමණයි මේ ධර්මය දකින්නට පුළුවන් වන්නේ. මෝඩයෙකුට මේක දකින්නට බෑ. ඒකයි ඒක කතාවේ අදහස. මේක විස්තර කරනවා මේක කිව්වේ ඇයි කියන එක. බුදුහාමුදුරුවෝ ඔය අපේ හිතන ප්‍රඥාව නෙවෙයි මේදී බුදුරජාණන් වහන්සේ අදහස් කරනු ලබන්නේ. අපි හිතන්නේ අපි කියන්නේ සාමාන්‍ය ජනතාව හිතන්නේ ප්‍රඥාව කියන්නේ මේ මිසෝල විභාග පාස් වෙලා පස්චාත් උපාධි PhD වැනි තත්ත්ව පාස් වෙලා හොඳට ඉගෙන ගන්නට පුළුවන් නුවණ තියන අයට ඉතින් මෙයක් මහා නුවණක් කාර්යයක් කියලා කතා කරන්නේ ප්‍රඥාවන්ත පුද්ගලයෙක් කියලා කියන්නේ එහෙම ප්‍රඥාවක් නෙවෙයි ඒව ලෞකික ප්‍රඥා ඒකත් ප්‍රඥාවක් තමයි ඒ ප්‍රඥාව නෙවෙයි අපට අවශ්‍ය ඉද දික්ක වේදිකෝ පඤ්ඤමා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤා සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛප්පේ ගාමිනියා මේකයි බුදුහාමුදුරේ ඒක පාඩේ විස්තර කිරීමට ඉදිරිපත් කළ ඒ ශ්‍රීමක පාඩේ. ඒතකොට මේකේ අදහස මේක. මෙයයි. මොකද අඤ්ඤමා හෝති ප්‍රඥාවත් වෙනවා කුමක් කියලාද? උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ. ඇතිදී නැතිදී දක්නා නුවණින් යුතු වෙනවා. කුමක ඇතිවීම නැතිවීම මේ දකින්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ රූපේ වේදනාවේ සංඥාවේ සංඛාරවල විඥානවල මේ කියන කොටස් පහේ ඇතිවීම නැතිවීම දකින්නට පුළුවන් ප්‍රඥාව තියෙන කෙනෙකුට පමණයි මාන්නේ නිවන් අවබෝධ කරන්නට පුළුවන් වන්නේ ඒක නැති කෙනෙකුට නෙවෙයි ඒකේ විශේෂාංග ඊළඟට ප්‍රකාශ කරනවා මුද්‍යත්තගාමිනිය පඤ්ඤා සමන්නාරතු අරියාය ඒක උතුම් ප්‍රඥාවක් ආර්ය ප්‍රඥාවක් සාමාන්‍ය ලෞකික ලෝක සත්‍යය තුළ තියෙන සංඥාවක් නෙවෙයි. නිබ්බේධිකයි තාමත්ම වැදගත් වචනයක් බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා තියෙන නිබ්බේධිකයි විනිවිද දක්නා ප්‍රඥාවක්. කිඳා පැසකන විනිවිද දකින්නට පුළුවන් ප්‍රඥාවක්. මේ පංචස්කන්ධය ගත්තොත් මේ රූපස්කන්ධය මම නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි මේක නිත්‍ය ධර්මයක් මේ අනිත්‍ය ධර්මයක් මේක දුක්ඛ ධර්මයක් මේක මේ මේ හේතු නිසා හට ගන්නවා මේ මේ හේතු නැති වෙනවා මේක නැති වෙනවා ආදී වශයෙන් ඒ රූපේ පිළිබඳ දත කටයුතු ආකාර තියෙන ඒ සෑම එකක්ම විනිවිද දක්නම් ප්‍රඥාවකින් දකින්නට පුළුවන් නුවණක්. ඒ වගේම තමයි වේදනාව සංඥාව සංඛාර විඥාන කියන සසනාම ධර්ම මේ නාම ධර්මයන්ගේ යථා සත්‍යය යථා පරිදි අවබෝධ කිරීමට සමත් විනිවිද දක්නා නුවණක් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දක්නට පුළුවන් නුවණක් තිබෙන්න ඕන. මේ නුවණ සම්මා දුක්ඛ ප්‍රේගාමිනියා. මේ දුක කෙලවර කිරීමට තියෙන සහපත් ක්‍රියා නුවණක්. ඒක නිසා බුදුහාමුදුරුවෝ බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කරන්නේ මේ නිවන් යාමට නම් ඉද බික්කේ බික්කෝ පංච උපාදානස්කන්ධේසු දෙයඥාන පස්සේ විහෙරති කියලා. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දැක දැක දැක දැක බලමින් වාසය කරන්න තේ කියන එකයි ඒ කාටේ ඒ පාඨයේ සිංහල සරල අදහස. අන්න ඒ විදිහට කටයුතු කිරීමෙන් තමයි නිවන් ලැබෙන්නේ. ඒ ප්‍රඥාව නැත්තම් නිවන් ලබන්නට බෑ. මේ ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා මම කලින් කියවා සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ සදා භූතම් පජානාති කියලා සමාධිමත් සිතක් තියෙන කෙනෙකුටයි මේ ප්‍රඥාව ඇති කර ගන්නට පුළුවන් වන්නේ. සමාධිමත් සිතකින් යුතුව තමන්ගේ ඇඟ දෙස බැලුවොත් තමයි රූපේ නිරන්තරයෙන්ම ඇතිවෙමින් නැතිවෙමින් යන ආකාරය දකින්නට පුළුවන් වන්නේ. ඒ සමාධිමත් සිතෙන් යුතුව තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියන සිසු ස්කන්ධ ධර්මයන්ගේ අනි ඇතිවීම ඇති වෙන විට ඇති වෙනවයි නැති වෙනකොට නැති වෙනවයි කියලා ඒ ඇතිවීම නැතිවීම දැක දැක වාසය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා මේ උද්‍යත්ත ගාමිනී අපඤ්ඤා සමන්නාගතෝ කියන කිතාමත්ම අවශ්‍ය කාරණාව මේ පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම දැක දැක සිටින්නට පුළුවන් ප්‍රඥාව තිබිය යුතුයි. එසේ නැති කෙනෙකුට නිවන් අවබෝධ කරන්නට බෑ. එක්කෝ මේ ජීවිතයේදී නැත්නම් පෙර බහවලදී ඒ තනුව නැති කරගෙන තිබෙන්නට ඕන. එහෙම නැති කෙනෙකුට කවදාවත් නිවන් ලබන්නට බෑ. ඒකයි ඒ කාරණාවේ ඒ කාරණාව ගැන කියපු ඒ කරුණු ටික දැන් ප්‍රමාණවත්. ඊළඟට කියන කාරණාව මේකත් ඉතාම වැදගත් කරුණක්. නිප්පංච රාමාසායම් වික්‍රේ ධම්මෝ නිප්පංච සතිනෝ නායන් ධම්මෝ පపంచ රාමස පపంచ රතිනෝ. පపంచ කියන්නේ ප්‍රමාදයට හේනවා. සංසාරයෙන් ගැලවෙන්නට නැතුව මෙරි මෙරි ඉපදී ඉපදී ජාතියෙන් ජාතියට භවයෙන් භවයට නැත්නම් සංසාරයේම ගමන් කර කර සංසරණේ වීමටම යොදවන ධර්ම වලට තමයි ප්‍රමාදයට හෙළන ධර්මය කියන්නේ. සංසාරයෙන් ගැලවෙන්න දෙන්නේ සංසාරේ ප්‍රමාද කරනවා. මේ ඔක්කොම මාර පාක්ෂික ධර්ම. මොනවද මේ පොත්පත් වල දක්වලා තියෙන ප්‍රධාන කරුණු ටික ප්‍රපංච ධර්ම වශයෙන් තණ්හා, දිට්ඨි, මාන. තණ්හාව, වැරදි ආකාර දෘෂ්ටිය, මානය කියන ක්ලේශ ධර්මයන් ප්‍රපංච ධර්ම වශයෙන් පොත්වල දක්වා තිබෙනවා. ඊට වඩා ප්‍රපංච ධර්මයක් ප්‍රායෝගික වශයෙන් තියෙනවා අවිද්‍යාව නොදක්කන මොඩකම මේක තමයි සංසාරයේ දිග්ගැසීමට හේතු වෙලා තිබෙන ප්‍රධානතම කාරණාව. ඒක නිසා මේ ප්‍රපංච ධර්මයන්ගෙන් ඇදී ගැලී සිටින කෙනෙකුට තණ්හාවෙන් යුතුව කෙනෙකුට මානෙන් යුතුව කෙනෙකු වැරදි ආකාර දෘෂ්ටි වලින් යුතුව කටයුතු කරන කෙනෙකුට මේ කියන්නේ පංචස්කන්ධේ නිට්ටයයි සුඛයි සුභයි ආත්මයි හොඳයි ලස්සනයි ආදී වශයෙන් සිත සිතා සිතන කෙනෙකුට ඒවා ප්‍රපංච ධර්මයන් ඇලිලා ඉන්න කෙනෙක් ප්‍රපංච ධර්මයන් කෙරෙහි බැඳිලා සිටින අය මේ මේ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න සාර්ථක කරන්න බැරි කමක් නැහැ කර හැකි වන්නේ නිප්පංච රාමස්ස නිප්පංච රතිනෝ මේ ප්‍රපංච නෝන ධර්ම කෙරෙහි ඇලෙන්න ඇදීමක් බැඳීමක් තියෙන කෙනෙකුට මම මේ ඇයිට කියන්නම් මේ මං ගැන කියන්න කියන කතාවක් කියලා හිතන්නට එපා මේ අය උද්‍යෝගිමත් කිරීමට මේ ඇයටත් ඒකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්කම නිසා මම මේ කාරණාව කියන්නේ නැත්නම් මං ගැන කිසිම දෙයක් මම කියන්නේ එතකොට මම මහණ වුණාට පස්සේ නොයේක් සැප සම්පත් දේවල් ලෞකික දේවල් අතහැරලා මහණ වුණාට පස්සේ අතීතයේ සිටපු සිදුවිල්ලක් මම මේක. උඹ මහණ වුණේ රාගය ඇති කරගන්නටවත්, ද්වේෂය ඇති කරගන්නටවත්, මෝහය ඇති කරගන්නටවත් නෙවෙයි. උඹ මිනිහෝ මහණ වුණේ විිත රාග, විිත දෝෂ, විිත මෝහ තත්ත්වයට සිටපත් කරගන්නට. මේක අවංකවම හදට කා වැදුනාට පසුව රාග සිතිවිලි වලට සිත තුළ ක්‍රියාත්මක වෙන දෙවෙනි පුද්ගලයා ඉඩ දෙයිද? ද්වේෂ සිතිවිලි වලට සිත තුළ නරියන්නට ඒ පුද්ගලයා ඉඩ හරිනවද? මෝහයෙන් මුලාවන්නට ඒ පුද්ගලයා කැමති වෙනවද? මේක නැහැ. එතකොටම රාග සිතිවිල්ලක්ම එනකොටම මේක හොඳට හිතට කාවෙන්න තියෙනවා උඹ ආවේ රාගයෙන් නලවනලවා ඉන්නට නෙවෙයි මිනිස්සු උඹ ආවේ විිත රාග රාගයෙන් නැති කරන සත්‍යයට යන්නේ. උඹ මේ යන්නේ කොයි පැත්තේද? ඒක නිසා මේක වහාම නතර කරගනින්න. දේශයක් තමයි උඹ මේ එක එක්කිනාට දේශ කරන්නට නෙමෙයි ආවේ. උඹ කෑලි කෑලි කප කප මරන්නට එන පුද්ගලයාට ද්වේෂයක් නැතුව මෛත්‍රී සිතක් ඇති කර ගන්නටයි උඹ මේ මහාන ජීවිතේ ඇති වුණුනේ. එහෙමනම් උඹ ද්වේෂයෙන් පිටරෙන කැකරන එක හරිද? වැරදි නේද? මේ විදිහට සිතට අවංකවම අදහසක් ආවොත් එහෙම ওই කෙලෙස් ධර්ම නතර කර ගන්නවා කියන එක ඉතාම සුදුපත් කාර්යයක්. සරල කාර්යයක්. මේ අයත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නවා. කොහොමද ඒක ගන්නේ? මම මේ යන්නේ යටත්වයෙන් සෝවාන්වත් වන්නට. සකදාගාමී යන්න නැත්නම් අනාගාමී යන්න නැත්නම් මේ ජීවිතේ මේ සංසාර ගමන සම්පූර්ණයෙන් නතර ගන්න. ඒක පුළුවන් නතර කරන සංසාර ගමන සම්පූර්ණයෙන් නතර කරපුවා ඉන්නවා. අදත් ඉන්නවා. ඒක නිසා මෙහෙම යන කෙනාට මේ රාග දීස මෝහ කෙලෙස් ධර්ම සිත තුළ තියාගෙන ඕවා පැසව පැසව ඉන්න එක හරි වැඩක් නෙවෙයි. ඒම පුළු සංසාරෙ දිගින් දිගට යනවා මිනා නිවනට යන්නට පුළුවන්කමක් නැහැ. නිවන් අවබෝධ කරන්නට හැකියාවක් නැහැ. ඒක නිසා දැන් ගිහියට නම් රාගයෙන් තොරව ජීවත් වෙන්න බෑ. නමුත් අනවශ්‍ය ආකාර රාග සිතිවිලි ආදී එනකොටම ওই අදහස් ගත්තොත් එහෙම සිත පිරිසුදු දපා ගන්නට පුළුවන්. නැත්තම් ද්වේෂයේ ගිහිටයිද කියන ප්‍රභේදයක්. ගිහිය මේ ද්වේෂයද නෑ. කාටවත් ද්වේෂයෙන් දෙනව නෑ. තරහ සමනාපේනවා. අසතුට, ඊර්ෂ්‍යාව, කෝපය, ඕ හැම එකක්ම ද්වේෂයේම කොටස්. ඒක නිසා ද්වේෂ ඇති වෙනකොටම සිත සම්පූර්ණයෙන් පිරිසුදුව සබා ගන්නට පුළුවන්. මේ අදහස කවා ගන්න. නිප්ප පංච රාමස්ස, නිප්ප පංච රතිනෝ කියන්නේ ඕකට ප්‍රමාදයට හෙළන ධර්මයන්ට විරුද්ධ අදහස් වලට කැමැතිලා ඒකට ඇලිලා වාසය කරන කෙනෙකුට. එහෙම කෙනෙකුට තමයි නිවන් අවබෝධ කරන්නේ. මේක විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ ඉදදික්කේ දික්කෝ පපංච නිරෝධේ චිත්තම් පක්ඛන්දති පසේදති සම්දිප්පති අද්දි මුච්ඡති කියලා. මේ අදිමුච්ඡති කියන එක වචනේ මං කියප එක පොත්වල තියෙන්නේ මොකද්ද විමුච්ඡති කියලා. ඒක ඉතින් මගේ මනසට හදවතට එන්නේ අදිමුච්ඡති කියලා බුදුහාමුදුරේ එහෙම කියපු නිසා වීපි එමෙන්. මොකද මේක අදහස් කරන්නේ පපංච නිරෝධේ මේ ප්‍රපංච ධර්මයන් නිරුද්ධ කිරීම පිළිබඳව චිත්ත පැහැදෙනවා. අදිමුච්ඡති ඒකෙම බැස්සගෙන සිටිනවා. පපංච නිරෝධේ පක්ඛණ්ඩතියකට බැහැිනවා. අක්ඛණ්ඩ දෙක සීදෙති පැහැදෙනවා සංසිතිත පිහිටනවා අදිමුච්චති ඒකේ ගැලීගෙන සිටිනවා ඕකට විමුච්චති කිව්වොත් ඒකේ නිදහස් වෙනවා කියලා කියන්න තියෙනවා ප්‍රපංච නිරෝධයෙන් නිදහස් වෙනවා කියන කතාවේ තියෙන විශේෂ යෝගිනේ ඒ නිසායි අපි අදිමුච්චති කියන වචනේ අපිට කියුනේ ඒක කිව්වේ හොඳයි එතකොට මේ විදිහට කටයුතු කිරීමෙන් තමයි නිවන් අවබෝධ කරන්නේ ඒක ගැන ප්‍රායෝගික වශයෙන් කතා කරනවා නම් නිවන මත වෙන ආකාරයෙන් මෙහිදී කතා කරන්නට වෙන්නේ මේ ප්‍රපංච නිරෝධ ධර්මයන් අධ්‍යක්ීම තුනේ ඒක කියන්නට දැන් අවකාශ දෙන්නේ නැහැ කාලයක් නැහැ එතකොට ඒ ඒ ආකාරයෙන් ඒ ඇති කරග තමාගේ සිත තුළ ඇති කරගත යුතු ධර්ම අටක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේනේ අනුපාඩු තියෙනවනම් නිවන් යන්නට බෑ ඒකට ඉතින් මේ නිවනට දොස් කියලාවත් නිවන් මාර්ගයට දොස් කියලාවත් වැඩක් නෑ. තමන්ගේ අඩුපාඩු තමාම සකසාගත යුතුයි. මා මුලදී කීවා අපි අල්පේච්ඡ භාවය ගැන බුදුහාමුදුරුවෝ කියපේක අන්තිමට කියන්නම් කියලා. ඒ කිව්වේ මේවා විස්තර කරාට පස්සේ ඒක තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන නිසා. බුදුහාමුදුරුවෝ පළවෙනි විස්තර කළයි කියලා කිව්වොයි කියලා තමයි ඒ පොත්වල දක්වා තිබෙන්නේ. ඉතින් මම බුදුහාමුදුරුවෝ කිව්වොයි කියලා ඒ විදිහට මම කරුණේ ඉදිරිපත් නොකරන බව මේ අය දන්නවා. ඒක නිසා ඒක අවසාන වශයෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු. බුදුහාමුදුරුවෝ මෙහෙම ප්‍රකාශ කරනවා. අපිච්ච සම අපිච්චසයම් පිටේ ධම්මෝ නයන් ධම්මෝ මෛත්‍යසාති තිකෝ කණේ තමුත්තං කිංචේතම් පටිච්චෝ උත්තං ඉද බික්කේ බික්කෝ අපිච්චෝ සමානෝ අපිච්චෝති මං ඥානීයන්ති නෛච්චති සන්තුප්පෝ සමානෝ සන්තුප්පෝති මං ඥානීයන්ති නෛච්චති ආදී වශයෙන් දෙක දිගට කියනවා අල්පේච්ඡ භාවය කියලා මම මොකටද මහණෙනි කිව්වේ දන්නවද මෙන්න මේ කරුණ සඳහා අපිච්චෝ සමානෝ ඒ මේ භික්ෂුව ගයි නැත්නම් කවුරු හරි යෝගාවචරයා අල්පේච්චයි අර කලින් තිබුණා ගැන අපිස් බමින් හුත්තයි නියතමානී භාවයේ අනතිමානී භාවයේ වැඩි හිත උදුමාගෙන ආඩම්බරකම අරවා මේවා නැතුව ඉන්න ගතිය ඒවා භාවනා කරනකොට තිබිය යුතු ගුණාංගයක් එවැනි ගුණයෙන් යුතු පුද්ගලයා අපිච්චෝති මං ජහණියෙන් තින ඉච්චති අනිත්‍යය මම අල්පේච්ච පුද්ගලයෙක් කියලා දැනගන්නවට කැමති නැහැ මේකයි මේ බුදුහාමුදුරුවෝ අල්පේච්ච භාවය විතර කරන විදිහ. සංසුප්තව සමානව සංසුප්තෝති මං ඥානෙ හින්ද නේච්චති. මේ පුද්ගලයා සතටෙන් ජීවත් වෙන්නේ සතටේ ඉතින් ඉන්නේ අර කියන්නේ ලදයෙන් සතටේම ආදී දේ සතට වෙනින් හිතුව ඉන්නේ. නමුත් මම මෙහෙම ලදයෙන් සතට වෙන පුද්ගලයෙක් කියලා අනිත් අය දැනගන්නවට කැමති නෑ. පවිත්‍ර සමානෝ පවිත්‍රෝති මං ඥානෙ හින්ද නේච්චති. විවේකයෙන් ඔහු ඉන්නට කැමති. නමුත් විවේකයෙන් ඉන්නවා භාවනා කරනවා කියලා කියන්නට එහෙම අනිත් අය දැනගන්නවට කැමති නෑ. ආරද්ධ වීර්යෝ ආරම්භන ලද වීර්යෙන් යුතුව වාසය කරනවා. නමුත් මම මේ ආරම්භන ලද වීර්යෙන් යුතුවයි වැඩ කරන්නේ කියලා අනිත් අය දැනගන්නට ඕකේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ. ඕක ඒක දැනගන්නට කොහෙත්ම කැමැත්තක් නැහැ. ඊළඟට උපට්ඨිස 100න් යුතුව මට සම්මා සතිය 100%ම දියුණුයි කියලා Taman දන්නවා. නමුත් අන්න අය මෙයාට මේ 100කින් යුතුව සතිය තියෙනවා සතිය දියුණු වෙලා තියෙන පුද්ගලයා සතියෙන් වැඩ කරලා ඉන්න පුද්ගලයෙක් කියලා දැනගන්නවට පොඩ්ඩක්වත් කැමැත්තක් නැහැ. සමාහිත සමාධිය තියෙනවා. සමාහිත බලයෙන් දෙන තුන්වෙනි ධ්‍යාන කියන ඒවා නිකන් සුදු දෙයක් වෙන්නට පුළුවන්. අරූපාවචර ධ්‍යාන සුදු දෙයක් වන්නට පුළුවන්. ඒසි වුවත් අනිත් අයට තමාගේ සිත තුළ ධ්‍යාන තියෙනවායි කියලා දැනගන්නවට කිසිම සුචිකත්වයක් අභිප්‍රායක් නැත්තක් නෑ. ඊළඟට ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාවෙන් විනිවිද දකින්නට පුළුවන් පුක්ත වූ ප්‍රඥාවක් වන්නට පුළුවන් ජවනෝ වේගෙන් ක්‍රියාත්මක කරන ප්‍රඥාවක් වන්නට පුළුවන් තිබෙන එක. ඒකේ වුවත් අන්න අය මම ප්‍රඥාව තියෙන පුද්ගලෙක් කියලා දැනගන්නවට ඔහු කැමති ගන්නෑ. ඒ වගේම නිප්පංච රාමස මේ ප්‍රපංච ධර්මයන්ගෙන් ඈත් වෙලා නිප්පංච ධර්මයන්ගෙන් කැමැත්තෙන් යුතුව ඉන්නේ කිය ඉන්නේ. ඒ විදියට ලෝකයාට ඒක දැනගන්නවට ලෝකයා ඒක දැනගන්නවට ඕ කිසිම කැමැත්තක් නැහැ. මෙන්න මේකටයි මහණෙනි මම අල්පේච්ඡතාවය කියලා කතා කරන්නේ. අද බොහෝ දෙනෙක් මමානාගාමී ළමම රහත් වෙලා කියලා ලෝකයට හයියෙන් කෑ ගහලා කියනවා නම් ඒ අය එක්කෝ මේ කරුණ දන්නේ නැත්නම් මාණයෙන් මත් වෙලා. එහෙම නැත්නම් බොරුවට රැවටිලා. ඒක නිසා මේ අල්පේච්ඡතාවය තමයි චිත තුළ තියෙන්න ඕනේ. මේක මතක තියාගන්න මගේ මං මං ළඟ තියෙන එකක් මම මේ කියන්නේ. මගේ ළඟ තියෙන ගුණයක් අන් අය දකින්නට මම කැමතියි. එතකොට මම ළඟ මේ ගුණේ තියෙනවා කියලා අනිත් අයට මම පෙන්වන්න යන්නෙත් නැති ගුණයක් පෙන්වයි කියලා කවදාවත් කියන එකෙන්වත් හිතන්න පුළුවන් දෙයක්. Taman ළඟ නැති ගුණයක් තියෙනවයි කියලා මේ අපි පුළුවන් තරම් දුරට අවංක ප්‍රතිපත්තියක පිළිපීතර කටයුතු කරනවා අල්පේච්ඡ භාවය සිදුදව තිබෙන්නට ඕනේ. ඒක නිසා තමන් භාවනා කරනවා කියලා අන්නයට කෑ ගහලා කියන්නට අවශ්‍ය නැහැ. තමාගේ සිත තුළ සමාධිය තියෙන ප්‍රඥාව තියෙන මෙහෙම මේ මාර්ගඵල ලැබලා තියෙනවා ඒව තියෙන ධ්‍යාන තියෙනවා කියලා අන්නයට කියන්නට අවශ්‍ය කමක් නැහැ. පුළුවන් තරම් දුරට මේ අන් ඕව රහසිගතවම කරගෙන කරගෙන යන එක තමයි ඉතාමත්ම සුදුසු අන්නයට ඕවා දැනගන්නට අවශ්‍යකමක් නැහැ. ඊය දැනගත්තොත් එහෙම වෙන්නේ මොකක්ද දන්නවද? ඒ අය අපි දෙස උපහාසාත්මකව බලන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් ඒක සිදුවීමක් මම කියන අපේ භාවනාවේ දිනු කාන්තාවක් එයාගේ දුව ලස්සනට ඇවිල්ලා පෙරකිලාවට පස්සේ "ඕ අම්මේ මම ලස්සනද කියලා අම්මේ පුතාගේ දුව පුතා ගැන දෙකේ" අයියෝ මේ පංචස්කන්ධේ ගොඩක් මේ මස් ගොඩක් මේ නාම රූප ගොඩන්නේ ඕකේ මොනවද ලස්සනයි කියන්නේ කද මේ දුව බැනගෙන බැනගෙන බැනගෙන බැනගෙන බැනගෙන ගිහිල්ලා අම්මට මේ අම්මා මට ඇවිල්ලා මේ පැමිණෙක මමක් කළා කියලා. මමත් එන්න. ඔබ මේ කරලා තියෙන මං සැත්ත වැඩනේ නරක වැඩක් නේ. එහෙම යා කටයුතු කරන්න තියෙන්නේ. ඔව් ඔව් ලස්සනයි නේද? ඔයා හරි ලස්සනයි කියවනම් ප්‍රශ්නේ ඉවරයිනේ. අපි අර තමන්ගේ තියෙන ගුණධර්ම ලෝකයට කියන්නට ගියාම වෙච්ච දෙයක්. මේ අම්මා හැම වෙලාවෙම ඉතින් මේ බණම දැල්ලාගෙන දඟලන කෙනෙක් නේ. අන්න ඒ විදිහට කතා කරන අය කියන. සමහර කෙනෙක් කියලා තියෙනවා මේ භාවනා හාමුදුරු කට්ටෙක් අල්ලගෙන මේ කොහෙද මේ කිසි දෙයක් දිනුනො. අපි කිසි දෙයක් කාලා බොන්නෙත් නැතුව ජොලි කරන්නෙත් නැතුව අපි ඉන්නවා. එහෙම මං ගැන කල් සමහර අය කියලා තියෙනවා. මොකද දන්නවද මේ තාත්තට මං ගැන මොනවා කියවත් මට ඇත්තට නෑ. යම් කිසි කෙනෙක් ද්වේෂණය කළත් ඒක ඒ අයගේ මිසක් මගේ නෙවෙයි. යම් කිසි කෙනෙක් ප්‍රශංසා කළත් ඒ ප්‍රශංසාව ඒ අයගේ මිසක් මගේ නෙවෙයි. යම් කිසි කෙනෙක් නිඳා කළත් ඒ නිඳාව ඊ අයගේ විනා මගේ නෙවෙයි. කොයි වචන දේවල් මම මගේ කියලා මම ගන්න. ඒක නිසා ඕන දෙයක් ඕන දෙයක් වුණාට ඒක මට ප්‍රශ්නයක් නෑ. නමුත් Tamanට ප්‍රශ්න ඇතිවන්නට පුළුවන් මේ විදිහට මේ අල්පේච්ඡ භාවය තමාගේ සිත තුළ නැතිවුණොත් එහෙම අපි වාසය කරන අතුරු කරන සමාජය බොහෝම දුස්සීලයි. ඒක තේරුම් ගන්න දුස්සීලෝකී බහුජනෝ බොහෝ දෙනා දුස්සීල. ඒක නිසා බොහෝ දෙනෙක් භාවනා කරන අය නෙවෙයි මේ අල්පේච්ඡ භාවය ඒක නිසා මේ තාමත්ම වැදගත් ගුණාංගයක් කියලා ඒකත් එකතු කරගත යුතු වෙනවා. මේ මේ ආකාරයෙන් තමාගේ සිතට යම් යම් අඩුපාඩු තියෙනවා නම් ඒක එකතු කරගත යුතුයි. මේ දක්වා කියපු කරුණවල කෙටිසාරාංශය දැන් කියලා මේ දේශනාව පින්ම කිරීමට බලාපොරොත්තු වන්නේ. අපි කියන්නේ නිවන් යාමට සමාගයේ සිත තුළ යම් කිසි විපර්යාසයක් ඇති කරගත යුතුයි නැත්නම් යම් කිසි ගුණධර්ම අටක් ඇති කරගත යුතුයි. ඒ ගුණධර්ම අටයි ටික ටික අපි විස්තර කළේ පරම සරල විදිහට ධර්මයක් පිටින්. දීර්ඝ වශයෙන් විස්තර කළේ නැහැ. එතකොට ඒකේ මොනවද අපි කතා කළේ? අල්පේච්ඡ භාවය තිබෙන්නට ඕන. ඊළඟට සතුට තියෙන්න ඕන. පවිවිත් විවේකය තියෙන්න ඕන. ඊළඟට අරඹන ලද වීර්යය තියෙන්න ඕන. ඊළඟට සිතේ සමා මේ සතිය තියෙන්න ඕන. සමාධිය තියෙන්න ඕන. ප්‍රඥාව තියෙන්න ඕන. මේ කෙලෙස් නැති කිරීමට කැමැත්ත ප්‍රතිගතයක් තියෙන්න ඕන. කෙලෙස් වල තියෙන ඇලීමයි වන්නට ඕන. එහෙම ඇලීම අයින් කරගත්තේ නැත්නම් මේ කෙලෙස් වලින් පැටලි පැටලි සිටිනවා අර පැණි කැලියට වැටුණු ඇඹලේවා. එහෙම කටයුතු කරලා නිවන් යන්නට බෑ. ඒ කරුණු අටේ යම් යම් අඩුපාඩු තියෙනවා ඒ අඩුපාඩු සකසා ගන්නට බලන්න. එහෙම සකසාගෙන භාවනා කළාට පස්සේ ඒකෙන් විශිෂ්ට ප්‍රතිඵල ඉතා ඉක්මනින් ගන්නට පුළුවන්කම ලැබේවි. එසේම ගන්නට වාසනාව ශක්තිය උදා වේවා කියලා ආශිර්වාදනය කරලා අපි මේ දේශනාව දැන් නිම කරන්නම්. දෙවියන් අපි පින් දෙමු ආකාශත්තාදි බුම්මත්තා දේවානාංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණ ලක්කන්ත සාසනං ආකාශත්තාදි බුම්මත්තා දේවානාංගා මහින්දිකා පුඤ්ඤන්තං චිරන් රක්ඛන්ත දේශනං ආකාශත්තායි බුම්මත්තා දේවානාංගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරණ ලක්කන්ත මම් පරන්ති ශාසනය කන්නේ විනා පුණ්‍ය කම්මේන නාමේ බව සමාගමෝ සතං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන පත්‍යාය ධම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වාන්නෝතෝ සම්බ දුක්ඛා පමුච්ඡති මේකල සීලොංග සංසද්ධි මෙයාගේ මෙලොවේ හත්සර සේවා පරිලෝය හත්සර සේවා ප්‍රහත්නී පරිදි නිවන සංසීමට මේක කල් හේතු උපනිශ්‍රය වේවා දේවාදන සීලිස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පති මේවච සතෝ නිබ්බාන සම්පත්තිය මිනාතේ සමිඤ්ඤතු